හොඳයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි නැවත වතාවක් බ්‍රිස්බේන් නගරේ කරන වැඩමුළුවට සම්බන්ධ වෙන වෙලාවක් උඟ දිනෙක් නම් පරණ මොහොන ඒ වුණාට මම අද පළවෙනි දවසේ නිසා අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල පළවෙනි සතිವಾರ නිසා පොඩි මතක් කිරීමක් කරනවා වැඩසටහනේ ගුණාවක් අවසා ගුණාවක් සඳහා මේ ආරම්භයේදී මේ කාරණා තුනක් මතු කරලා දෙනවා දෙන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි පළවෙනි කාරණාව තමයි මෙතෙන්ද එනකොට අපි මේ සභාවට රැස්ලා ඉන්න අය මේ වෙනකොටමත් සත්කාර තුනක් ලැබලා තියෙන පිරිසක් එනතන් යම් පදනමක අපි ඉන්නේ එක තමයි ශිරුම දෙනා උපෝසත අටහංග සීලෙ පිටලා තියෙනවා දැන් සීල් සමාදන් කරවලා තියෙනවා දෙවෙනි එක තමයි සිළු දෙනාටම මේ වෙනකොට භාවනාවක් නැත්නම් සතිය පිහිටීම වාඩි වෙලා ඉන්නකොට මෙන්න මේ දේ මම කරන්න ඕනේ. නැත්නම් භාවනා උපදේශ ටික මේකයි. සක්මන් භාවනා දෙක කරන උපදේශ මෙහිමයි. එදිනදා ජීවිතේ භාවනා උපදේශ මෙහිමයි කියන එක කමඨහන් බණක් අහන්න ලැබිලා තියෙනවා. තුන්වෙනි එක මේ වැඩමුළුවේ විවස්ථාව. හඳුනා දීමක් කරලා තියෙනවා. අපි එක එකනාගේ විවේකී අපේ එකනාගේ පිරිසුදුකම අපේ පෙක්කනාගේ නිස්සද්ද භාවය ආරක්ෂා කිරීමට ස්ථානයේ ආයතනයේ නීති පිළිබඳව හඳුනාගීමක් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම ඉන්නවා ඒ පදනමේ ඒක අපි මුල ඉඳලම අග දක්වාම මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේ ගුණයක් තිබුණ නැත්නම් මේ වගේ පිරිසක් එක දිගට ගමන් කිරීම කරන්න අමාරුයි. ඒක එක්කනාගේ අඩු වැඩි ගන්න නිසා මේ ගුණ කැඩෙන්න ඉඩ තියෙන නිසා අපි මේක මතක් කරගන්න. දෙක ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ ශිල්පද සම්බන්ධව හෝ නැත්නම් සමාදන් රකින්න ශිල්පද සම්බන්ධව හෝ දී ඇති භාවනා උපදේශ සම්බන්ධව හෝ මේ වැඩමුළුව පවත්වන පදනම සහ විවත්තමාලාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාව ඉදිරිපත් කර ගන්නවා. ආ කුමාම හරි නැත්නම් අමරනාත් හරි කවුරු හරි කෙනෙක් ඒකට උත්තර දෙයි. එක එකනා කතා කරන්න යන්න එපා. ඒ ප්‍රශ්න සම්බන්ධව එක එක්කනාගේ ප්‍රශ්න අහන්න යන්න එපා. එතකොට මේ ඒකේ විසඳෙන්නේ නැහැ වැඩි. විසඳ ගන්න ඕන නම් මේකදී අපි සාදරව ඉල්ලා හිටනවා. මේ ප්‍රශ්න තියෙනවා නම් සමාසක්ෂණ සිල් පිළිබඳව, භාවනා කමඨාන් පිළිබඳව, එහෙම නැත්නම් වැඩමුළුවේ ව්‍යවස්ථා පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒක මේ අපි ඔක්කොගම තියෙන චර්යා පද්ධතිය දෙක අපි මේ රැස් වෙලා කරන්නේ කමඨාන් සුද්ධ කිරීමක් එහෙම නැත්නම් තමන් භාවනා කරනකොට ලැබිච්ච අත්දැකීම් ප්‍රශ්න ස්වරූපෙන් හෝ ප්‍රකාශන ස්වරූපෙන් ඉදිරිපත් කිරීම. ඉතින් ඒක ඉදිරිපත් කිරීමේදී ඒකටමත් විවස්ථා මාලාවක් තියෙනවා. තමන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ එහෙම නැත්නම් භාවනා කරනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මිස පොදු විෂයන් පිළිබඳව මෙතෙන්දි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මූලධර්ම පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒක නිසා අපිට සාකච්ඡා කරන දේ සපෙල උත්තර කියන දෙයක් අහන්න ඕනේ. ප්‍රශ්න මං අහන ප්‍රශ්නය තමන්ට මේ සපෙල උත්තර දෙන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. නැතුව අරයාගේ ප්‍රශ්න මෙයාගේ ප්‍රශ්න වෙන්න තියෙන ප්‍රශ්න. අරයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියන ප්‍රශ්න ගන්න ගන්න ගියොත් අපි එතනත් ලැබිච්ච කාලේ වටිනාකම නැතිලා යනවා. ඊට අමතරව හවස ධර්ම දේශනාවක් පවත්වනවාද කාලසටහනේ අවසාන අන්තිම විදිහට. ඒ දේශනාව සම්බන්ධව යම් ප්‍රශ්න තියෙනවනම් ඒ කොටස අපි මූල ධර්ම ප්‍රශ්න කියලා අයින් කරන්න යන්නේ. ඒව අපි මේ වෙලාවේදී ඉදිරිපත් කරගන්න. ඉතින් මේ ඉදිරිපත් කර ගැනීම හරහා අපි එකිනෙකාගේ කතාව නොකරන්න දැන් අරගෙන තියෙන මේ විවස්ථාවට ගරු කරමු. එක එකනකින් අහන්න යන්න එපා. ඇව්වට උත්තර දෙන්න යන්නත් එපා. එකිනෙකට මතක් කරන්න මේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒතකොට මේ ධර්ම සාකච්ඡාව ඉදිරිපත් වීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිත ප්‍රශ්න ඒ ප්‍රශ්න පෙට්ටියට දාපුවාම කාගෙද කියලා නම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එතකොට ඒක කියවන්න සභාගත කිරීමෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙක තමයි සැසිවාරය යනකොට අතර වාරයේදී කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අවස්ථාව හැටියට අපි අත උසල සංඥාවක් කෙරුවොත් අපි සූදානම් කරගෙන තිනවා එහාට මට ගෙන යන්න පුළුවන් මයික්‍රොෆෝනය. එතකොට මේ මයික්‍රොෆෝනට කතා කිරීමෙන් සභාගත කරන්න පුළුවන්, වාර්තාගත කරන්න පුළුවන්. ඉතින් මේ ටික දිගටම අපි පැවැත්වුවොත් අපිට අපි එල්ලේ දක්වා යන්න පුළුවන් වෙයි. ඊට අමතරව කාට හරි තියෙනවා නම් නෑ මේ ලිඛිත ප්‍රශ්න සිංහලෙන් ලියලා තියෙනවනම් සිංහලෙන් උත්තර අපි බලාපොරොත්තු වෙමු. ඉංග්‍රීසියෙන් ප්‍රශ්න තියෙනවා අපි ඉංග්‍රීසියෙන් එකට උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ පරිවර්තන කිරීමක් මෙතෙන්දී කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රශ්නේ අහලා තියෙන විදිහ තමයි උත්තර සපයන්නේ. අයිති මේ ටික තමයි සාමාන්‍යයෙන් අපි සතිವಾರයක් මුලදි මතක් කරන ටික මම මේ ඉංග්‍රීසි විතරක් කතා කරන කීප දෙනා වෙනුවෙන් පොඩි පරිවර්තනයක් කරනවා. ඒක ලවි සතිವಾರය ආරම්භ කරනවා. So I am going to give a little translation about the about what I told already in this discussion. Uh, we, I would like to remind three things. First, the number one is we all in the discussion are already accepted eight precepts and uh, we all already got basic instructions for sitting meditation, walking meditation and day-to-day -day activities and the familiarization and the compendium of rules uh, as pertaining to this retreat. So we, everyone must keep it in that mind. And if you have any kind of a clarification, if you feel necessary, please uh, write your thing and put into the question box. And second thing is, whatever the question, whatever the difficulties, whatever unclear thing, happen in the meditation or maybe in your spiritual life, which is related to you, you may write it as a question or as a statement. And uh, third aspect is, uh, we will be listening to a series of Dhamma talks. Uh, matters pertaining to that Dhamma talk also, we can raise it as a question in a discussion, uh, question and answer session question and answer mode and you can put into the question paper, question box. Uh, otherwise, if you wish to raise anything as time permits, you may raise your hand and then you can expect the mobile microphone. You can talk and uh, raise the question to the audience. And besides that, please maintain the noble silence. Uh, don't talk each other Don't disturb others. Uh, silence and their solitude. Respect each other. Make you this chance to have any, if you have any clarification necessary, so that's all I have to mention and I would like to start the discussion. ඉතින් මම කැමතියි දැන් ආරම්භ කරන්න සැසිවාරේ ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවායි කියලා පදනමේ මම කතා කරන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට මම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. Asarag Bante. Um, we have two questions in English. Um, one of them is relating to the practice, and one of them is a general question. I'll start with the one relating to practice. To Most Venerable Thero, I have been meditating for the last two to three years, and spe- especially during the last year, I have made an effort to meditate for at least one hour per day. My question is in relation to seated meditation. I have tried to summarize my experience over the last few months or so as to correct my, tech- uh, my practice at an early stage of this retreat. I am able to settle down and bring my entire attention with very little effort to the seated position. And within few minutes, um, while focusing my mind to the seated position, I can feel both the in breath and the out breath. However, the nature or the character of the breath during each session varies from one to the other. Some days I only feel a very shallow feeling at the tip of my nose, and another day it may be a prominent flow of air going through my nostrils. Even on one sitting, this can keep on changing. However, Within a few minutes, the breath fades away very rapidly and falls into a very vacant area. Some days, especially during the recent months, the attention goes directly from the seated to the empty feeling, bypassing the breath altogether. During this period of emptiness, various vague thoughts are gushing through my mind randomly, and none of them are clear. I have tried to identify these thoughts and label them, but have failed to do so. Even at the end of a session, I have tried to recall them with no success. During this period of emptiness, I may also feel some happiness, brightness, etc. But none of them last long. While in this state, from time to time, I also feel clearly the rise and fall of my abdomen and even back to the feeling of in-breath and out-breath for a few moments. However, none of them lasts long, but randomly moves from one to the other without my intention. At times, extreme boredness creeps in for long periods, even to a state that I feel like getting up and leaving. I hardly feel any pain, discomfort, and can remain in the same posture without any bodily movements for 45 minutes to one hour. Can you kindly correct and guide me in the correct path? With the blessings of the Noble Triple Gem. I will just uh, try to analyze or not analyze, interpreting. The same when you come up to that kind of a, a calm and quiet state, that means whenever your primary object ceases to exist, uh, whatever you wish, you can have. If you wish to have thoughts, thoughts may come and go. If you wish to see the breath, again the breath may can come. If you wish to see the calmness and nothingness, nothingness will come. So this situation is the primordial form. It can create anything. Or you can just leave it as it is, without any creation or without an expectation, then it is there. So there, you can put it in a such a way, this situation is a mind-made or it is a reality, there is no clarity. The, the difference between the concept and the reality gone, if you wish to see it as a thought, yes, if you wish to see this as breath, yes. If you wish to see this as a sound, yes. If you wish to see this as a light, yes. Or if you wish to see as a lightness, yes. If you wish to see it as a boredom, yes. So therefore you become the omnipotent, omnipresent God, creator God life. So what you think, what you see, that you are. So that means the concept and reality disappears. So some people consider this as an endowment or achievement, some people consider as utter confusion. So whenever you come up to that level, it can either create double fold faith or double fold uh, suspicion. Uh, that means the doubt. So it's a kind of a crossroad. So when the answer is familiarizes as much as possible without getting involved to think this and that or the expectation of nothingness, just don't interfere. Just let it happen to reveal by itself. Then it is only revealing, only going to the cause and effect relationship. There is no agenda. At the time it appears like a matter, at time it appears like a antimatter. The changing happens. If you fork fingers, you get involved, you get committed. And if you are not forky fingers, you can just wait and see. But to come up to that level, there should have so much of familiarity, so much of mastery of the situation. That means you are do away with your ego. You are trying to do away with your conceit. You are trying to do away with your desire but even if you do at that level with the conceit, with the egotistic idea and the, with the desire, no much of a damage. It can come up some bubbles and then again disappears. So this is a kind of a situation you have to uh, master to see the concept and reality. So one day you will understand wherever you go there you are. What you see that you are. Whatever you create, you can create. And then that gives kind of a doubt and situation. So best thing is not to do anything, but our mind is somewhat motivated to do something up, up, up to that situation, at that situation. So therefore, sabbi sankara dukkha, whatever you do willfully, end up with ill will or each will is ill will or each will is leading to suffering. So doing nothing means not getting committed. Just assume the distance observer's state and see how many thought moments you can wait without doing something. So much so, you can experience the complete living or the death. Both are the same at that level. Utter full of living, or utter vigilance and diligence and vigility. oh, you are, you are a no, no man, dead. Both are the same. So this is a kind of a state in the mind. Not in the sensuous world you can get it. But once you train that situation, even in the sensuous world, it is there. That is the canvas. But you can, instead you can see the uh, photo or the drawing also, but through the drawing you can see the canvas also. So you do not, you know, you then you know how to separate, how to look at the picture or the drawing or the canvas, and then you are separate, you are free. So therefore, this is a good situation, but it takes long time for you to not to get involved, not to fork your fingers. So it says, were sitting by a flowing, flowing river and observe the water. Don't fork your hand. Then river get disturbed and you get wet. If you put your leg, river get disturbed and you get wet. So you can let the river to flow. And that observation is, you must be 100%. Not doing nothing and just see what is happening. So then the two people experience or few people experience, the experience is the same. So I used to say that as humanity. Only you become human, only you live at that moment, otherwise your living is partial. This is 100% living, total observation, total diligence, total vigilance, and things are happening by its own accord, and you are not get disturbed. Just like you are lying down upward and look at sky. And you can see the clouds are passing. They are not asking anything from you. They are passing, you just observe. And you can see the cloud never smear on the sky. Sky is far away. So cloud make moods. It makes good and bad and everything, but they are not permanent. They are just passing. Thoughts are passing, breath is passing, light is passing, and you are observing. So therefore, this is a good uh, thing. It's a kind of a achievement through your meditation as such, or mindfulness as such. But still, there's a lot of things you have to master. Not to get involved, just see as much as possible. And then you can see everything happening by its, the rule of law or cause and effect relationship. And you are a distance observer. Look at it. More you look, more your battery get charged you get more rejuvenated, you become very energized. More you get involved, more tension, more frustration, more discharge of the battery, and you have some memories. Memory means uh, irritation, wear and tear. No memory means no wear and tear, full lubricated, machine is running, you observe it. So this is a kind of a crossroad. So I am not giving any instruction as such. I am just interpreting out the, my experience. So let that happen as long as possible. Let the world to experience as long as possible. Don't get involved with other psychologists. Whatever the way you are getting involved with other psychologists, you are violating. So let the, let the things run according to the law of nature and you also become part and parcel of the law of nature. But your vigilance and diligence is there. It's also something you earn and it's also something with least amount of defilements. So you have to facilitate it and let loose, let thing happen. This is called just being. Thank you, Bhante. Um, this that's the last question on practice. Uh, this is the second question, uh, second general question. Um, dear Venerable Dhammajeevatero, I have been doing meditation for some time with the help of a devoted person in Brisbane. This is my first retreat. Would you like to tell anything, or do you have any new uh, any advice for newcomers? For the newcomers, so I would say, being we are in the residential retreat for a few days, uh, first listen to the basic instructions and put into your put into practice and again, three days time, listen again to the same uh, basic instructions. And then you can do your corrections because uh, there is no such hard and fast accelerated program. You have to get the instruction and put into practice. And again, listen to it and present your experience. Even little bit of your experience, if you can express, communicate, then the other party can understand where, where it is going and what's the direction. Otherwise, basic thing is listening to the basic instructions. And uh, in sitting, <clears throat> what we do is, what try to do is, doing nothing and try to observe the stream of consciousness. So you have to make a determination, I am not going to do my physical movements intentionally, consciously. And I'm not going, I'm not going to make any verbal thing consciously or willfully and see what is happening. And whatever you observe is utter essence of Dhamma. But the thing is very difficult to express it. Express it. To try, you must try to express it. Just like a child learning how to speak. So therefore this is called learning the second language. To try to explain it. And in walking meditation, we do one single action, intentionally, willfully, walking. But it is also not to go to a place, but pacing up and down and see while doing one single job, for the sake of mindfulness and how can I, how much I can be mindful about the walking body and while the walking posture when compared to the sitting posture. And that comparison also somewhat helpful for you to express yourself. And in the day-to-day -day activities, at a time, lot of things are happening. Seeing, hearing, smelling, tasting, touching, intentional work and everything. And how much you can be aware, uh, how, how much you are mindful about what is happening and compare it with just sitting, doing nothing and observing, doing one thing and observing and let the thing happen according to your day-to-day -day course and see what is happening and try to observe them and report as an outsider, as a neutral observer. So therefore you may use the language in such a way without your judgment, without your interpretation, just express what you experience. So that's the way we are uh, guiding at the beginning for the beginners. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීනි අද දවසට කමටහන් වාර්තා කමටහන් සම්බන්ධ වාර්තා 14ක් ලැබිලා තිනවා. ඉන් 11ක් භාවනාව සම්බන්ධවයි, ඉන් දෙකක් ඊයේ දේශනාව සම්බන්ධව තව එකක් වාර්තාවකුත් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. පළවෙනි එක ගරු ස්වාමීන් වහන්ස ප්‍රශ්නය සක්මන සම්බන්ධවයි. සක්මන ආරම්භයේදී අදිෂ්ඨානයක් කෙලිමි. එනම් මාගේ සතිය නොකැඩී සක්මන් කර ගැනීමට හැකි වේවා කියායි. පළමුව අඩි කීපයක් කිසිවක් නොසිතා ගියෙමි. පසුව වම දකුණ වශයෙන්ද, ඉන්පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන්ද සිහි කෙලිමි. තනකොළ ගොඩේ රළු බව දැනුනි. එහි කකුල එරී යනවාසේ දැනුනි. ඉන්පසුව තනකොළ සැහැල්ලු ඉන්පසු තනකොළ සැහැල්ලු බව පයට දැනුනි. මිනිත්තු 10කට පමණ පසු ඉදිරියේ ඇති දේ හරියටම නොපෙනෙන වාසේ පෙනුනි. හරියටම ඇස් වපර කර බලන විට පෙනෙන සේදි දිස්විය. හැම දෙයක්ම තිබුණද එය පෙනේ නොපෙනේ. මේ අවස්ථාවට පෙර දකුණු පාදයේ තිබෙන විට වම් පාදයේ ඔසවනවා යන තැන් දෙකෙහිම සිත පවත්වා ගැනීමට හැකිවිය. ඉන්පසු මලමිනියක් සේසක් මන් කෙලිමි. මීට කලින් සක්මන් අවස්ථාවක හැරෙන විට මේ ස්වභාවය නොතිබුණද ඊයේ සක්මනේදී හැරෙන විටද මෙසේ මලමිනියක්සේ හැරුණෙමි. ඉන්පසු පරියංකය කිරීමට මලමිනියක්සේ ගමන් කෙලිමි. හරියටම නොපෙනෙන නිසා වැටේදයි සිතුනි. මෙසේ දැනෙන අවස්ථාවේදී දිගටම එසේ සක්මන් කිරීම සුදුසුද? ඔබ වහන්සේගෙන් ඇඩ්වයිස් බලාපොරොත්තු වෙමි. මේක සාමාන්‍ය සක්මනේදී සිද්ධ වෙනවා පරියංකේ සිද්ධ වෙනවා එදින්දා වැඩවලත් වෙන්න පුළුවන්. යමක් තියා දිගට බලනකොට ඒ බලන්නේ බොඳ වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපි එතකොට ඇස් දෙක පියලා ආයෙ බලනවා. බැලුවට පස්සේ බලන්න හිටියොත් ටික වෙලා කන් ටික ආයෙ බොඳ වෙලා යන ගතියක් තියෙනවා. ආයිති ඒ නිසා මේ භාවනාදී අපි ඒක වාසියට ප්‍රයෝජනට ගන්නවා. අපි දැන් සක්මන් කරනකොට තනකොළ බලන්න නෙවෙයි සක්මන් කරන්නේ. අපි තනකොළ බලන්නේ සක්මන් කරන බලහනේ වම පොළවේ ගැටෙන හැටි දකුණ පොළවේ ගැටෙන හැටි. ඒකට අර Taman ඇවිදින භූමිය කොහොමඩක්වත් වැලි තලාව හරි සක්මන හරි තනකොළ සක්මන හරි ලනුපැදුර හරි පේනවා. ටික වෙලාවක් යනකොට එහෙම බොද වෙන්න පටන් ගන්නවා. ඒ බොද වෙන්න පටන් ගන්න එකට වෛර විරුද්ධව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒ විදිහ බලාගෙන හිටියොත් පේනවා මේ ඊට ඉස්සෙල් රූපාකාරයෙන් පෙච්ච මේ තනකොළ පත්‍ර අන්තිර ඔක්කොම නිකන් කොළපාර පැලැස්සක් බවටපත් වෙලා. මේකට බුදුරජාන් වහන්සේ කියන වචනය සම්බන්ධ කරනවා නම් පරමාර්ථ වශයෙන් නොවනත් රූපේ රූප සංඥාවක් වඩපත් වෙන. ඒකට ඔක්කොම හැඳි ගෑවිලා යනවා. ඔක්කොම බොද්ධ වෙලා යනවා. එතකොට අවිජින එකත් යනවා. හැබැයි මේ බලානින් එක බොඳ වෙන්න පටන් ගන්නවා. එතකොට වැල්ලේ හිටියත් එහෙමයි. ලනුපැදුරක් ගියත් එහෙමයි. ඉතින් මේ විදිහට බලනකොට මේක මේ අරකද හොඳ මේකද හොඳ කියලා තනකොළ පත්‍ර හරියට විස්තර සහිතව පේන එකද හොඳ එහෙම නැත්නම් මේ සමස්තයක් වශයෙන් මේක නිකන් කැඳහැලියක් වගේ මත ගෑවිච්ච දියසයන් චිත්‍රයක් වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිහා බලාගෙන තියෙද්දි බැලුවොත් මේ සත්‍යමත් වෙන්න පුළුවන්. මම දකුණු වශයෙන් සත්‍යමත් වෙන්න පුළුවන්. මුගක් වෙලාට අනතුරු වෙන්නේත් නැහැ. එතකොට වෙන්න පටන් අර ගන්නවා මේ බලන චිත්‍රයේ බොඳ වීම හරි හැටියට සෞඛ්‍ය සම්පන්න විදිහට තේරුම් ගත්තොත් මේ සක්මනත් අනායාසයෙන් සිටින්න සූදානම් වෙන ලකුණක් තමයි ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ 100%ක්ම කෙරෙන දෙයක් වඩපත් වෙනවා. අනායාස දෙයක් වඩපත් වෙනවා. නිකන් හෝල්මනක් ඇවිදිනවා. රූකඩ රූකඩයක් ඇවිදිනවා. නැත්නම් වයින් කරව බොනික් එකක් ඇවිදිනා වගේ වෙනවා. එහෙම කෙරුවට පස්සේ හැරවෙන තැනදී ඉරියාපත සංදීයේදී අපි ඇලයින්මන්ට්ස් ගන්න ඕනනේ. එනිසා ඉස්සර කරන්නේ එතෙන්ට ගියාට පස්සේ රූප පේන්න පටන් ගන්නවා. හත් දැහෙන්න පටන් ගන්නවා. හිත පොඩ්ඩක් පිටපහින්න බලනවා. නමුත් අර විදිහට ඇබ්සෝබ් ඇතුළට එන්න පටන් ගත්තොත් අවධානය ඉබ්බෙක් කට්ටක් ඇතුළට ගන්නවා වගේ හැරෙන කොටත් මහ බඹා හැරවෙනවා වගේ තමයි හැරෙන්නේ. දැකලා තියෙනවද මම දන්නේ ඔය පෙරහැරවල වල ඉස්සරහ ගෙනිනවා මහ බඹා ගෙනිනවයි කියලා එකක්. මහ බඹාට මූණ දෙකයි කියලා. ඒවල් කුඩකින් හදාගෙන මිනිහ කුඩට දාගෙන හැරෙනකොට මහ බඹා හැරෙනවා කියලා කියන්නේ. ඒ රූකඩේ එහෙම හැරෙනවා. ඊට පස්සේ ඇවිල්ලා කටයුතු කරනකොටත් මත් වෙලා වගේ කරගෙන යන්න පුළුවන්. හැබැයි දුවට ඇතුලෙන් බැලුවොත් සති ධාරාව දිගටම තියෙනවා. හැබැයි මේ ඉඳුරන් දෙන පණිවිඩ ඔක්කොම බොඳ වෙලා යන්න පටන් ගන්නවා. සද්ද ඇහුණත් ඒක අඳුර ගන්න අමාරුයි. රූප පෙනුණත් බොඳ වෙනවා. අර තිබුණු විශේෂතාවේ නෑ. හැබැයි හැම එකෙම සමස්තේ පේන පටන් ගන්නවා. ඉතින් ඒක හරීම මේ අනතුරුදායක දෙයක් විදිහට තමයි අපි සාමාන්‍ය දිනදා ජීවිතේ සලකන්නේ. මට තිබුණා මගේ පුංචි කාලේ විශේෂයෙන්ම ගොම්මන් වෙලා වෙනකොට මෙහෙම බලා ඉන්නකොට එක පාරට මේ gedari මිනිස්සු හොල්මන් පේනවා ඉඳපු ගමන් බම්බ ගණන් ඈත් වෙලා මම නිකාම මේකෙන් ඈත් වෙනවා වගේ පේනවා. ඉතින් ආයෙ ඇද්දක පේලා බලා ගන්නවා මට තේරෙන්නේ නැහැ මේක කියන්න පුළුවන් දෙයක්ද කියන්න ඕන දෙයක්ද කියලා. ඉඳපු ගමන් ඔක්කොම නිකන් ඔහේ සිද්ධ වෙන ස්ලෝ මෝෂන් දාපු හොල්මන් වගේ වෙනවා. අපේ ගේ ඉස්සරහින් යනවා හයි ටෙන්ෂන් වයර් එක. ඉතින් අහසදියා බලාගෙන ඉන්නකොට කොන් දෙකේ වයර් එක තියෙනවා මැද කෑල්ල පේන්නේම නැහැ. මම දන්නවා මේක වෙන්න බෑ. ඉතින් වයර් එකක් එහෙම තියෙන්න බෑනේ. දැන් බලහිනකොට ඒක බොඳ වෙලා ගිහිල්ලා. දෙපැත්තේ තියෙනවා. ඇසෙම්බලි එකට ගිහිල්ලා ඉස්කෝලේ පොලිමේ හිටගෙන ඉන්නකොට ඉතින් ඒ සර්ලා ඕන නැති පිස්සු කතා කරනවනේ මම අර පිටියේ තියෙන සිතක් දිහා බලයි. ඉතින් ඒක ආයෙ ඇත් වෙනවා ආයෙ එනවා. ආයෙ බොඳ වෙනවා ඉතින් ඇස් දෙක පිළලා ආයෙ බලනවා මේ ඇසෙම්බලි එකේ ඉන්නේ. පිටියේ තියෙන තිත අධ්‍යා බලාන ඉන්නේ ඒක පොත වෙනවා වායේනවා. ඇසිලි ගිහලා කක්ක කර කර ඉන්නකොට දොරවල් ලෑලි දෙක අස්සෙන් එළිය පේනවා. ලෑලි දෙක. ඉඳපු ගමන් මේක බොඳ වෙනවා ආයෙනවා. ඉතින් මං හිතුවා ඉතින් ඔය තනිප කරන්න බැරි ඇස් ලෙඩක් වෙන්න ඇති. හැබැයි ඉතින් හොඳ වෙලාවට කාටවත් කිව්වේ නැහැ. කිව්වනම් මෙලාට විස්සම් කොටුවෙම. මොකද ඔක්කොගෙම වැඩේ ඌව හදන්න හදන එකනේ. ඕනෙම රූපයක් දිහා බලනකොට ටික වෙලාවදී රූපේ බොඳ වෙනවා. ඉතින් ඒකට අපි කැමති නැහැ. අපි කරන්නේ ස්ටැචුස් හදනවා, රූප හදනවා. මේව බොඳ වෙන්නේ නැති වෙන්න තියානින් හදන කෙනෙක් කරන්නේ. ඒ නිසා මුඛයකට හරි අවධානය දීලා ඉබ්බා කට්ට ඇතුළට ගත්තොත් ඇතුළට එන විදියට අඬ පටන් ගත්තොත් මේ මුළු ලෝකෙම ඔක්කොම තියෙන එක දියසයන් චිත්‍රයක් වගේ. ඔකට මේ ස්ප්‍රේ එකක් අර වතුර ටිකක් අල්ලගුවම ඔක්කොම නාරු බහිනවා, බොඳ වෙලා යන්න පටන් ගන්නවා. කාපු දෙයක් බලනකොට අයිසින් දාලා හදන කේක් එකක් කාලා මෙතනින් පල්ලෙහාට යනකොට ඕක හැඩේ කොහොමද කියලා බඩට ගියාට පස්සේ හැඩේ කොහොමද කියලා කක්ක කරාට පස්සේ හැඩේ කොහොමද කියලා අර අයිසින් දාලා හදනකොට තියෙන ආටෝපයයි ඔපයයි කක්ක කරුවට පස්සේ තියෙන එකයි බලනකොට අර මේක එළියට ගියාට පස්සේ කතා කරන්නවත් එපයි කියලා කියන්නේ ඒක සබ්බිය නෑ ඒක වෙන කතා කරන්න එපයි කියලා බඩ වෙලේ තියෙද්දි බොක්කේ තියෙද්දි උගුරේ තියෙද්දි කටේ තියෙද්දි දැක්කත් ඒ වගේ නෝ ඩීසන් නෑ, ටේබල් මැනර්ස් නෑ. ඔක කතා කරන්න යන්න එපා කියලා. ඒ වගේ ඕනම දෙයක් දිහා බලන්න දෙවේලේ දකුණු කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසීම සුදු වෙලා කියලා කියනවා. ඒක නොවෙන්න තමයි අපි මේ දෙවිද කෝලම් කරන්නේ. නමුත් මේ ඕනම රූපයක් දිහා බලන හිටියොත් හැබැයි අවධානයෙන් බලනද රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා. ඒකට විරුද්ධව තමයි අපි මේ දඟලන දඟලිල්ල තියෙන්නේ. ඒ නිසා මේකට හිතන්න කවුරු හරි අනුග්‍රහ කරනවායි කියලා. මේක මේක තමයි වෙන්නේ. මේකේ ස්වභාවය කියලා ඒකට අනුග්‍රහ කරන්න පටන් අරගත්තොත් ඒක භාවනා මධ්‍යස්ථානයක්ම වෙන්න ඕනද කියලා බලන්න. ඒකට අටසිල් ගන්න ඕනද කියලා බලන්න. ඒක වෙන්න බෞද්ධ වෙන්න ඕනද කියලා බලන්න. ඒකට වෙන්න දසපාරමිතා පිරෙන්න තියලා තියෙනවද කියලා බලන්න. ඒකට මේ ත්‍රිපිටකය දැනගන්න ඕනේ. මුන්නම දෙයක්වත් නැහැ මේකේ මේ මේක මේ ඇඳගෙන දාගන්න හැදුවට රාමුවක් ඇතුළට ඕනම කෙනෙකුගේ තියෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒක මේ මගේ කියාගෙන අපේ නිකාය කියන කියන්න කන්නේ නැතුව manussකම ඕනම කෙනෙක් අවංකව ලියන්න බලන්න කියන්න මොකද වෙන්නේ කියලා බලන්න ඉඳකොත් ඒක බොඳ වෙන ගතියක් තියෙනවා. ඒක පුත්‍රජාන වාසිය සඳහන් කරලා තිනවා රූපේදී අපි රූපේ ගන්නේ කාමේ සහ කාම ලෝකේ අයින් කරන්න. අපි සක්මන ගන්න. සක්මන ගන්න ඕන පේන එක පේනවා. වෙන දේ බලා ඉන්නකොට දැන් ඒක සරණ කරගෙන මේ කාමේ සහ කාමයෙන් කරගත්තේ නැත්නම් සත්‍යමත් උනා කියලා දාන්නේ. දැන් මේ සත්‍යමත් වෙච්ච දේ බොඳ වෙනවා. ඕක බුදුහාමරණ ඉස්සෙල් හිටපු කිසි කෙනෙක් අවබෝධ කරගන්න කියන. ඒගොල්ලෝ හිතුවා මේක බොහොම උතුම් දෙයක්, ආගමික දෙයක්, ධාර්මික දෙයක්, කමටහනක්, නිමිත්තක්. ඒ නිමිත්ත නිමිති කරන්න හැදුවා. බුදුහාමරණ නිමිත්ත අනිමිත්තක් වෙන හැටි දැකලා. ඒක උගුණ දෙයක් බලන්න බලනකොට බොඳ වෙනවා. ඒක උඹේ දෝෂයක් නෙවෙයි. අන්නේ බොඳ වීම අපේක්ෂා කරලා බලන එකට කියනවා Nirodhe බලනවා කියලා. ඡේ වීම බලනවා කියලා. වැය වීම බලනවායි කියලා. Nirodhe බලනවායි කියලා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයා හිතන්නේ මුස්පෙන්තුවක් කියලා. නාස්තිකත්වයේ බලනවා. උච්ඡේද වශයෙන් බලනවා. නැතිවීමක් බලනවා කියලා මිනිස්සු දාපු එක අපේ ඔළුවේ තියෙනවා. බලන්න දිගටම බලනින්න බලනකොට ඕනම දෙයක මේ බඳවීම කියාට සත්‍ය කැඩෙන්න ඕනේ නැහැ මේ. හරියට පෞද්ගලික ලක්ෂණ පෙන්වන ඉරවල් මාජින් සහිතව දකින්න චිත්‍රයක්. ඒ චිත්‍රයට වතුර ටිකක් ස්ප්‍රේ කරාට පස්සේ ඒක නාරු බහැලා ඔක්කොම බොඳ වෙනවා දැක්කා. ওই සංසිද්ධිය හරහා සතියට යනවා. උගදෙනෙක් කියනවා ඒතර සතිය කැඩනවා සමාධිය කැඩනවා මට වැරදිලා. වැරදිලයි කියලා සැක කෙරුවොත් හිත අපහුව එනවා ෆාස්ට් ෆෝවර්ඩ් නෙමෙයි ෆාස්ට් රිවර්ස් එකේ එනවා අපව. ඉස්සරහට යන්න ගියොත්. එතන මේ ලෝකයට කරන නිග්‍රහාවක් වගේ තමයි ලෝකයට ඒක පේන්නේ. මේ ලෝකේ ලස්සනට ඇඳලා පෙන්වන්න හදනදී බොඳ වෙලා බොඳ වෙන බව දකිනා සුළුව ලෝකේ දිහා බලනවා. ඒක මේ කරන එක නෙමෙයි තියෙන එක වෙන දේට අනුග්‍රහ පිණිස භාවනා කරනවා නම් කවුරු මොන දහංගට දැම්මත් නැටුන් නැටුවා. නානා බහුරු කෝලම් පෑවත් බලුවමනක් විතරයි තියෙන්නේ. ඒ ඥානන්ද සෝන්ති කියනවා සංගීත සංදර්ශනයක මුළු ඔකෙස්ට්‍රාකම වැඩ කෙරුවත් ගෝසාවක් විතරයි තියෙන්නේ. මහා කල ගෝසාවක්. මොහොතයින්ට ගියා වගේ. ඔය වෙස්ටර්න් මියුසික් එච්චහමකෝ ඊස්ටර්න් මියුසික් එච්චහමකෝ කොයි එක වුණත් අපිට වදීම තමයි තියෙන්නේ. ඒකට අපි ආසාවෙන් මේ අර මියුසික් මේ මියුසික් කියලා දාගන්න ගියාට පිස්සුවක් තමයි තියෙන්නේ. ඒක නිසා මේක පුළුවන් නම් මේකට අනුග්‍රහ කරමින් අපේක්ෂා කරමින් කරන්න ඔය සක්මණේ ජීවිතරක් නෙවෙයි. මේ පිනුම සම්බන්ධයෙන් අපි කතා කරන්නේ සද්දෙත් ඔච්චරයි. හැම දෙයකම තියෙනවා මේක වැරද්දක් නෙවෙයි මේක මගේ සතියේ ආනිසංශය මගේ ශ්‍රද්ධාවේ ආනිසංශය මේක මගේ සීලේ ආනිසංශය කියලා ශ්‍රද්ධාව සීලයයි සතියයි මේක වෙනස් වුණාට කැඩෙන්නේ නැහැ කියන එක කාට හරි ප්‍රත්‍යක්ෂ කරගන්න වුණොත් එයා මරණදීවත් මොනක්වත් වෙන්නේ නැහැ. ඒක සහතිකයි. මරණදීවත් මොනක්වත් වෙන්නේ මේ තමයි මේ මරණේ පොඩ පොඩ හොල්මල හොල්මක් කර කර පෙන්නන්නේ නිසා ඉදිරියට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ මූලික කමඨහනයි. ආනාපාන භාවනාවේදී ආස්වාසේහි ඇති තද බවත් ප්‍රශ්වාසයේහි ඇති ලිහිල් බවත් තේරුම් ගතිමි. ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල නාස්පුඩු වලටද උඩු තොලටද දැනේ. ඒ විසිරී යන බවක්ද දැනේ. සමහර විට හුස්ම රැල්ල උඩට ගත්තාට පසුව එය කැඩි කැඩි හිමින් පිටවේ. ආශ්වාසයේ පටන් ගනිද්දීම පිම්බීම පිම්බීමද ප්‍රශ්වාසයේදී හැකිලීමද දැනේ. සක්මන් භාවනාවේදී পায় පොළොවට ගැටෙන විට තද බවත් උණුසුම් බවක් දැනේ. পায় ඔසවන විට සැහැල්ලුවක් දැනේ. මුලින්ම පොළවේ වදින්නේ පායේ විලුඹ කොටසය. සම්පූර්ණ පාය පොළවට වදින විට එහි තද ගතිය පායේ උඩ කොටසටද දැනේ. නැවත පාය ඔසවා තබන විට ඇදෙන ගතියක්ද දැනේ. තෙරුවන් සරණයි. අර විදිහට එකම දෙයක් දිහා කාලයේ දිගේ බලන ඉන්නකොටත් ඔය බොඳ වීම සිද්ධ වෙන්න පුළුවන් නැත්නම් රූපය රූප සංඥාවක් පාට යනකොට ඒ වගේම එකම දෙයක් දිහා zoom out කරලා හොඳටම විස්තර සහිතව බැලුවොත් ඕනම දෙයක් ලං වෙලා බලන්න බලන්න ටික විසිරී යන ගතියක් තියෙනවා. අයිස් කැටයක් අරගෙන ඉක්මනට රත් කරොත් වතුර බවටපත් වෙනවා අයිස් වල තියෙන ඝන ස්වභාවයේ ද්‍රවයක් බවට විපරිණාම වෙනවා. ද්‍රවය ටික වෙලාවක වාෂ්පීකරණය වුණාට පස්සේ ඒක නැහැ කියන මට්ටමට වැටෙනවා. ඒ නිසා මේ අයිස් කැටය තුළ තියෙන අංශු වලට මොනවාක්වත් වෙලාවත් පත්‍රයේ සංවිතිය මොනවාක්වත් වෙලා නෙවෙයි මේක දිහා බලනකොට විපරිණාමයකටපත් වෙනවා. ඒක ඕන තරම් ඉක්මනට කරන්න පුළුවන්. එකක් දිහා වැඩි වෙලා බලනින්නත් පුළුවන් නැත්නම් එකක් දිහා ඇතුළට ලං වෙලා බලන්න බලන්න සිද්ධ වෙන්නේ ඒකම තමයි ඔය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් පේන ස්වරූපය ගත්තොත් සාමාන්‍ය මයික්‍රොස්කෝප් එක ඇස් දෙකට පේන එකේ පුදුමාකාර ඇතුළත තියෙන අවකාශයේ පේන්න පටන් අර ගන්නවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ. අපේ ඇහැට පේන්නේ ද්‍රව්‍ය විතරයි. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ ටිකක් ඈත් වෙලා මැද තියෙන අවකාශය පෙන්වන. ඊට පස්සේ ඔය මන්සර්න් එකට හරි මොකක් හරි ඔය ජාත්‍යන්තර මේ මේ පරිශනාගාරයකට ගියොත් ඒක එක අංශුවක් වෙන් කරලා බලනකොට ඒ අංශු දෙකක් අතර තියෙන පුදුමාකාර ඉඩක්. අංශු නැහැ ඉඩ තියෙන. ඇත්තකට බලනකොට පේන්නේ ඉඩ නැහැ අංශු විතරයි තියෙන්නේ කියලා. ඉතින් ඒකට zoom in zoom out කරනකොටත් ඕක සිද්ධ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ භාවනා කරපු යෝගාවචරයට බලන දෙයක් දිහා බලපුවම එයාට තේරෙන මේ ඔය රූකඩේ නැටුවට ඕක ඇදලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි කිය. ඉතින් අර පළවෙනි සැරේ වෙනකොට කාල කාලයට සාපේක්ෂව තමයි සිද්ධ වෙන්නේ. බලාගෙන ඉනකොට වෙනස් වෙන එක හුස්මක් ඇතුළේ හුස්ම කැලි ගොඩාක් තියෙනවා. ආශ්වාසක ඇතුළේ ආශ්වාස 100ක් අමාරක් තියෙනවා. හරියට මේ කාටුන් චිත්‍රපටයක අත උස්සනවා පෙන්නඳ රූපරාමු කීයක් යනවා. ඒක හරි වේගෙන් යනකොට අත උස්සනවා විතරයි පේන්නේ. නමුත් ස්ලෝ ස්පීඩ් දාලා බැලුවොත් රූප රාවේ රූප රාමෝට පෙන්වන්නට පටන් ගත්තොත් ඉතින් අත ඉස්සිල්ලක් නැහැ. ඒක තියෙන්නේ මේ කඩකඩ රාමු වගේක්. නැත්නම් අපේ හිත ඇනිමේට් කරලා බලන්න. එයාට මොහේ නිසා ඇනිමේෂන් එනවා. ස්ලෝ මෝෂන් දාන්න. ස්ලෝ මෝෂන් දාලා බලනකොට කතන්දරයක් නැහැ, රසාස්වාදයක් නැහැ, නිකන් පැන්තල් ඉටි කැලි ටිකක් විතරයි තියෙන්නේ. ඇක්ෂන් දාපු ගමන් මෙන්න බල්ලෙක් දුවනවා පේනවා, මිනිස්සු ගහ ගන්නවා පේනවා. ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒක නිසා බුදුජානනාථත් කියනවා. හොඳට සමීපව උත්සන්නව ආසන්නව බලන්න ප්‍රශ්න වෙලා තියෙන අපිට එකක් තියා දිගට බලන්න බැරි ගතිය නිසා තමයි මේ සංසාරේ දුවන්නේ. දුවට බලන්න බලනකොට අපි මේ ගන්න හැම එකක්ම ඉර කූරු මිටියක් වගේ ඉලපතක් වගේ කලවල බලන කූරු මිටියක් තියෙනවා. ඒ නැත්තම් මේකට කියන කලාප වශයෙන් තියෙන. මේ ලෝකේ ඒකකයක් කියලා දෙයක් නැහැ. හැම දෙයක්ම සමස්තයක්. මේ සමස්තය දාපු නම නැත්තම් සමස්තයට නමක් දුන්නම් නමට ගැලපෙන විදිහට එක් අංශුවක්වත් ක්‍රියාත්මක කරන්නේ. අපි දැම්මට නමක් ඒ නමට ගැලපෙන්න එක අංශුවක්වත් ක්‍රියාත්මක කරන නිසා නන්දා දාපු එකන මංකොලොත් භාවයටපත් වෙනවා. මොකද එයා අංශු ගැන හිතලා නෙවෙයි සමස්තය බල්ලා දමක් දීලා තියෙන්නේ. ඒ නමට ගැලපෙන්න අංශු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද අංශු ක්‍රියාත්මක වෙන වෙනම න්‍යාය පත්‍රයකට. ඒ නිසා නම දාන්න తాවකාලිකව නමත් ඒකට ඔච්චර දැඩිචි ගන්න යන්න එපා. ඒ නිසා ආස්වාස් ප්‍රස්වාස් බැලුවා. වම දකුණ බැලුවත් මේ ක්‍රියා රාශියකට අපි ක්‍රියාවක් කියලා කියනවා. හොඳට බැලුවොත් පේනවා ඒකින් එකට එකිනෙකට මාරු වෙන විපරිණාමය දකින්න අපි අකමැති. අපිට ඕන එක නිත්‍ය දෙයක් කරගන්න සංඥාවෙන් කරලා දෙන්නේ නිත්‍ය සංඥා. ඒ නිසා අපි අනිච්ච දකින්න විපරිණාමයේ දකින්න. එහෙම නැත්නම් අරූපයක් රූප සංඥාවක් බවට පත්වීම භාවනායේ දියුණුවක් විදිහට අනුග්‍රහ කරලා බලන්න පටන් අරගත්තොත් ඒක එච්චර වෙලා යන වැඩක් නෙවෙයි. ඒකට හිත හදන්න තමයි අවුරුදු 7ක් හෝ මාස 7ක් හෝ දින 7ක් අවශ්‍ය කරන්නේ. ඒකට අපිට මේ සිල් අරගෙන හිත අලුත් කරගෙන මේ වගේ පිරිසක් එක්ක ඉඳගෙන ඒ පැත්තට හිත යොමු කරගන්න අමාරු. හිත යොමු කරලා බැලුවොත් ඒක බලන්න ඉච්චරම මේ මේ මැජික් එකක් නෑ කොටිම කියනවා. ඒක කිසිම ගූඪ තත්ත්වයක් ඇත්තේ නෑ. අපි අර බලන්න ඕන නැතිකම තමයි තියෙන්නේ. ඕනකමෙන් බැලුවොත් ඕන දෙයක ඝන විනිභෝගය කරලා බලන්න පුළුවන්. පතුරු ගහලා බලන්න විස්තර කරලා බලන්න පුළුවන්. ඒකට ලෝකයා කියන්නේ උච්ඡේදවාදී කියලා. නාස්තිකවාදී කියලා. సౌందර්යය දන්නේ නැති ගොරකයි කියලා කියනවා. ලස්සනක් දන්නේ කිසි දෙයක මොන දේ හම්බුණත් පතුරු ගහලා බලන්න හදනවා කියලා. ඉතින් බුදුචානන්සලත් එහෙම බොහොම වචන හත අටක් දාලා ඒ කාලේ ඉන්වෙස්ට් බැනලා තිබුණා. අදත් ලොකු සාමිනස්සේ කියනවා මේ භාවනා කරන මනුස්සයට කෙලපිරිච්ච padikkamakට තරංගවත් ලෝකයා සලකන්නේ නැහැ කියලා. මොකද ලෝකයාට ඕනේ මේක රසාස්වාදේ කරන්න. භවනා කරන එක නම් මේක දකින්නේ ආදීනව පැත්ත, විපරිණාමයේ පැත්ත. ඒක බලන්න එච්චරම මේ tire අරගන්න එච්චර අමාරු නෑ. අපිට තියෙන ඕනේ නැතිකම. තව එකක් අහලා බලමු මොකද වෙලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙකු වන අතර ප්‍රථම නේවාසික වැඩසටහනට සම්බන්ධ වෙමි. භාවනාව සක්මන. තනකොළ පිටිය මත පාද තබන විට වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භ කරමි. තනකොළ තුඩු මත යටිපතුල වැඩෙන වැදෙන ආකාරය තනකොළ තුඩු තනකොළ තුලට පාදයේ ගිලා බසින ආකාරය එක කකුලකින් අනෙක ශරීරයේ බර මාරු වෙන ආකාරය එවිට ශරීරයේ සිදුවන පැද්දීම වැනි ලක්ෂණ නිරීක්ෂණය කෙලිමි වමෙන් දකුණ निराවුල්ව වෙන්කර ගැනීමට පැහැදිලි හෝඩුවාවක් නොලැබිනි නමුත් වම තබන විට ශරීරයේ මදක් ඕෆ් බැලන්ස් වන බව වැටහේ සිත බාහිර අරමුණු කරා යාම මුලදී අල්පව සිදුවන අතර සිත බාහිරයේ ඇති බව දැනගත් ෂණයෙන් නැවත පියවරවලට පැමිණේ. පසුව සිත බාහිරයට දුවන ගතිය මග හැරී යයි. මද වේලාවකට පසුව වම දකුණ මෙනෙහි කිරීමකින් තොරව සතිය ඇතිව සක්මන සිදුවේ. මුලදීට වඩා සක්මනේ වේගය අඩු වී ඇති බව පෙනේ. පැය භාගයකට පමණ පසු වරහන් තුල සක්මන ඉබේ සිදුවන අතරතුර ඒකාකාරී උදාසීන නිදිමත වරහන් තුල තියෙන ට්‍රාන්ස් එකකට වැටුණා මෙන් ස්වභාවයකටපත් වේ. බොහෝ විට මේ අවස්ථාවේදී සක්මන නැවතීමට සිටෙයි. මෙම භාවනාවේ ඉදිරියට කෙරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් අපේක්ෂා කරමි. යනහර බලබලා හිටපු තනකොළ පෙත්තක තියෙන වම් කකුලේ තියෙන දකුණු කකුලේ තියෙන පෞද්ගලික ලක්ෂණ දිගට බලාගෙන ඉන්නකොට ඒ වාන්තිමට ඔක්කොම බොඳ වෙලා පොදු ලක්ෂණ වලට යනවා. එනිසා බත් ටික දිය වෙලා කැඳ වෙන වෙලාවක් යනවා. හැඳි ගෑවෙන වෙලාව කියලා කියන්නේ. අන්නේ වෙලාව වෙනකොට අපේ මනස හරියට තෝන්තු වෙනවා. වක්කාර ජනක වෙනවා. ඔක්කොම නිකන් මුස්පේන්තු ගතියක් එනවා මනසට. ඒක ගොඩක් වෙලාවට ඒකාකාරීකම, නීරසකම, අනතුරුදායක ගතිය, බය, නිදිමත ආදී වශයෙන් බෙස්මුණු 18ක් විතර තියෙනවා. ඔක්කොම ද්වේෂයේ තියෙනවා. ඒ කියන්නේ මේ විපරිණාමයේ දකින්න කැමති නැහැ. අස්පනා අපිට දිගහැරෙන විපරිණාමය මේක විපරිණාමයේ වෙනස් වෙන්නේ මේක නිට්යයි කියන පැත්තෙන් සුඛයි කියන පැත්තෙන් සුබයි කියන පැත්තෙන් හිත පුළුවන් තරම් ෆයිට් කරනවා උසාවියේ කරන කරන සාක්‍ය නිෂ්ප්‍රභ වෙනවා. අනිත්‍යත්වය පේනවා දුක පේනවා අසුභය පේනවා අනාත්ම ස්වરૂපය පේනවා ඒකට අපි කරන්නේ භවනා නැත කළා දානවා උසාවිය වහනවා ඒ තමයි මෙතෙක් කලුත් කරලා තියෙන්නේ ඉතින් ඒක නිසා අපිට කවදද ඉන්නේ සම්මා දිට්ඨියක්. මේකට අනුග්‍රහ කරලා මේන විපරිණාමය එතන මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වල දී වෙන තැනදී නොසලී සතිය අඛණ්ඩව පවත්වන්න පුළුවන් නම් අපිට පේන්න පටන් ගන්නවා පරම සම්මුති ධර්ම වල ඉඳලා ඊට පරමාර්ථ ධර්ම වලට යනකොට ඒ ඇතින විපරිණාමයේදී නතර කරපු ගමන් හිත ආය යනවා සම්මුතිය. අනිත් දවසේ තව ටිකක් පරමාර්ථ ප්‍රතින ආය සම්මුතියනේ සම්මුතියන හැම වෙලාවකම ඒක කොන්ෂස් ඩිසිෂන් එකක් අපි විසින් තීන්දුව කරනවා නොදන්න යකාට වැඩිය හොඳයි දන්න යකයි කියලා. ඒ නිසා හැමදාම යනවා. හැබැයි මේක කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචර අකමැතුන ටික ටික යනවාමයි. ඒකේ අහන්න දෙයක් නැහැ. නමුත් බුදු කෙනෙක් පහල වෙලා කියනවා එහෙම ඉබේ යනවට වැඩිය උඹට මේක ඉක්මනට කරගන්න පුළුවන් ඒකට සාදර වෙලා යන්නේ කියලා. මේ විපරිණාමයට සාදර වෙලා යන්න. පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට යන ගමනට ආවඩන්න. ආයෙත් ඉදපු ගාමියා පුද්ගලික වෙනවා. ආයෙත් පොදු ලකුණට යනවා. අන්නේ දෙකේදී මේ දෙකට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැති බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ. කැඩෙනවයි කියන අදහස තමයි අපි ඉන්නේ. අපි හිතනවා මේ සතිය නිකන් කිරිබිම්මල් නැට්ටක් වගේ කැඩෙන දැකලා සතිය කද්දාකත් කරන එක හොන්තට පදම් කරපුවාමක් වගේ එකක්. හරහා යන්න පුළුවන් නමුත් අර සංඥාව සහ විඥානේ කැමති නෑ ඒක කියන්නේ. එයා කියනවා නෑ නෑ දැන් සතිය කැඩලා. අති හොඳට තියෙනවා පේන්න එපා මේ වම දකුණ. අති හොඳට තියෙනවා මේ හැම තනකොළ පෙත්තක්ම වෙන් වෙන් කරලා පේන්න එපා. දැන් ওই වෙලාව දින්නේ වැරදිලා කියලා අපිව තෝන්තු කරනවා. ඒක තමයි මායя කියන්නේ. නැත්නම් කෙලස් කියන්නේ. වෙන වෙන අනායාසයෙන් සිදුවෙන මේ වැඩේට අපේ අර්ථකතනය හරහා අපේ විනිශ්චය හරහා අපි නැවත දන දැන්ට ඇදලා ගෙනත් දානවා. ඒකට අපි හිතනවා අපිට මානව අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි මානව අයිතිවාසිකම තකතිරුකම කියලා කියන්නේ ඕනෝක. මෝඩ, අමන, මරි තකතිරුකම කියලා කියන්නේ මේ යන ගමන යද්දී අපේ නිෂේධ බලය දාලා අපි ආය ඇදලා දාගන්න. ඉතින් ඒක මේ ඔක් කියන නැතු ඉන්නේ කොහොඳයි. මේ මේ දෙමාපියොත් ওই ටිකම තමයි දරුවන්ට කරන්නේ. රජයක් රටවැසියන් කරන්නේත් ඕකම තමයි. දොස්සලා ලෙඩුන්න කරන්නේත් ওই ටිකම තමයි. ලෝයර්ස්ලා තමන්ගේ කස්ටමර්ස්ලාට කරන්නත් ওই ටිකම තමයි. බැංකුකාරයෝ කස්ටමර්ස්ලාට කරන්නත් ওই ටිකම තමයි. කිසිම විදිහකට ඒ කට්ටියට ආත්ම විශ්වාසයක් කොණ්ඩංගෙට දෙන්නේ නැහැ. කරුණාකරලා එන්න මයි ළඟට. මයි ළඟ බඩු ෂුවර්. ඒ ඕකෙම පරමාර්ථ දර්ශනය තමයි ਸਰබලධාරී දෙවියන් ආශිකය. උඹ ක්‍රීචර්, එයා ක්‍රියේටර් එයා කියන දේ අහගෙන හිටපන් ওই පැත්තට යන්න එපා. කිව්වොත් මේ සදාකාලික අපායට යනවායි කියලා. ඒ ඒ බයිබලෙන් නම් ඒක හරි ලස්සනයි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේ අපේ බයිබලිය ඔක නැතුව තියෙද්දිත් ඒක කියවෙන එක තමයි හිතා ගන්න බැරි. බුදුන්සේ දේශනා කරපු ඕක නෑ. ඒකට අපි කියවනකොට කියවන්නේ අර අකුරු අස්සෙන් නිත්‍ය සංඥාමයි සුඛ සංඥාමයි සුභ සංඥාමයි. එනිසා ඒකට විරුද්ධව සටන් කරන්න යන්න බයි විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මුළු හමුදාවම තිබිච්ච ආයි. හමුදාව කියන්නේ සම්මුතිය. වන් මෑන් ආමි. Taman ගත්තා එක કોઈ මොනවා වුණත් මම යනවා. ඔය වක්කාරයේදී, කම්මැලිකම තියේදී, නීරසකම තියේදී මේ සිද්ධ වෙන්නේ පුද්ගලයක ලකුණු පොදු බවටපත් වීම නැත්නම් හැඳි ගෑවෙන එකයි. මම මේ හැඳි ගෑවුණාට සතිය කැඩෙන්නේ කියන එක දිනු කරන්න පටන් අරගත්තොත් විශ්වාසයක් එන්න කියනවා මරණෙදීවත් සතිය කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසය ආපු දවසට පහුවෙන් දකින්න සෝවාන් වෙන්නේ. එවෙන්තම් මරණය අත්දකපු දවසට මූර්තිය අමෘතය මූර්තිය අත්දකට පස්සේ තමයි අමෘතය හම්බ වෙන්නේ. ඉතින් මේ පුංචි පුංචි දේවල් වලට බය කෙනාට අමාරුයි ඒක මේ ඒ වගේ දෙයකට හිත හදාගන්න. නමුත් අපි එහෙන දුරට කැප කරපු පිසක් නිසා කැප කරපු ප්‍රමාණය ගැන විශ්වාස කරගෙන අනිත් දවසේ මේ නීරසකම ආවට කම්මැලිකම ආවට බය ආවට අනිශ්චිතභාවය ආවට මම මේක මෙහෙම දිගට යන්න ඕනේ මේ සම්පොදු ලක්ෂණ දැක ගන්න ඕනේ පරමාර්ථ ධර්ම වලට මේ යන්න හදන්නේ කියලා වීරියක් කරගන්නයි මේ ධර්ම සාකච්ඡා පවත්වන්නේ. ගරු ස්වාමින් වහන්සේ මෙය මාගේ ප්‍රථම රිට්‍රීට් භාවනා අත්දැකීමයි. පරයන්කේ පట్టල වී වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කෙලෙමි. ඉන්පසුව ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිත යොමු කරමි. නාසයේ කෙළවර වැදී ඇතුල්වන සුලන් රැල්ල ආශ්වාසයේ ලෙසත් ධර්මක උණුසුම් සහිත නාසිකාග්‍රයේ ඇතුල් කෙළවර වැඩි පිටවන සුලන් රැල්ල ප්‍රශ්වාසයේ ලෙසත් හඳුනා ගතිමි. ඊතා කෙටි වේලාවක් ඇතුළත වරහන් තුල විනාඩි 5ක් වැනි ආශ්වාස ප්‍රශ්වාස තුනීවන බව නිරීක්ෂණය කෙලිමි. තවත් ටික වේලාවකින් එය සම්පූර්ණයෙන්ම වාගේ නොදැනී ගිය බව හඳුනා ගතිමි. මේ අවස්ථාවේ සුදු පාට ආලෝකයක් වරහන් තුල ටෝච් එකක් මුහුණට ඇල්ලුවක් මෙන් මාගේ මුහුණ ඉදිරියෙන් දිස්වන්නට පටන් ගත්තේ. මේ අවස්ථාවේ මගේ කොන්ද ප්‍රදේශයේ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තේය. එය ක්‍රමක්‍රමයෙන් තදබල වේදනාවක් බවට පත්විය. මම එවිට එම වේදනාව මෙනෙහි කිරීමට උත්සාහ කළෙමි. මට දැනෙන්නේ වේදනාවේ වර්තමාන බව පමණක් වර්තමාන බව පමණක් බවද නිරීක්ෂණය කළෙමි. වේදනාව ඇති වී එය අතීතයට යන බවත් නැවත වර්තමානයේ තවත් වේදනාවක් හටගන්නා බවත්, එය පමණක් මට දැනෙන බවත් අත්දැක්කිනි. මේ අවස්ථාවේ මගේ මුහුණ ඉදිරියේ තිබූ ආලෝකය ඊටාම තීව්‍ර බවට පත්වී, එය රතු පාට සුදු පාට මිශ්‍ර ආලෝකයක් බවට පත්විය. එය හදවත ස්පන්දනය වන වේගයට සමාන වේගයකින් ভাইබ්‍රේට් වෙන්නක් මෙන් පෙනුනි. මාය දෙස බලා සිටියෙමි. මෙය මා පෙර අත් නොදුටු අත්දැකීමක් බැවින් මා කල යුත්තේ කුමක්දයි නොදැන සිටියෙමි. මේ සිදුවේ කුමක්ද සහ මෙහිදී කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඉන්පසුව මගේ කකුලේ වේදනාවක් ඇති වී මා සිටි ඉරියව්ව මාරු කළෙමි. තවත් ටික වේලාවකින් එම දීප්තිමත් ආලෝකයේ නැති වී එය සෞම්‍ය ආලෝකයක් බවට පත් වී භාවනාව අවසන් වන තෙක් පැවතිනි. සිතට සිතවිලි ඒම නැවතී ඇති බවත් නිරීක්ෂණය කෙලිමි. නමුත් යමක් දිහා සිතින් බලා සිටීමට හැකි බව අද්දුටුවෙමි. ইহත ආලෝකයේ භාවනාවේ පරිබෝධයක් දැයි නොදැනිමි. මම භාවනාව ඉදිරියට ගෙන ආ යුත්තේ කෙසේදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් අයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. අහගෙන ඉන්නකොට හිතෙන්නේ ඉස්සල්ලා අපි රූප ධර්මයක් අරමුණු කරගෙන නිමිත්තක් කරගෙන මේ සතිය වඩාන යනකොට ඒ රූප ධර්ම කියන කුඹුරේ වතුර පිරෙනකොට ඒක ඊගාව කුඹුරට උතුරනවා කැස්කේඩ් වෙනවා ඒ තමයි වේදනාව. ඒතර වේදනාව දිහාත් බලන්න ගියාම අර ලබාගත් සතියෙන් තමයි බලන්නේ. ඕනනම් ආපහු ගිහලා රූපේ හරහා ආය සතිය වඩන්න. ඒතර වේදනාවෙත් පේනවා. මේ විඳීම් ස්වરૂප වගේක්. ඒක දිහා පරිේශනාත්මකව බැලුවොත් එහෙම නැත්නම් මේ වේදනාව දිහා හැඟුම්overline නෙවෙයි පරීක්ෂණ බැලුවොත් මේ හැදෙන හැදෙන වේදනාව යනවා අලුතෙන් අලුත වේදනාව එනවා හැබැයි ඔය නොදන්නාට බලාපොරොත්තුකුත් තියෙනවා දැන් වේදනාව එමින් එනවයි කියලා අනාගත බලාපොරොත්තුකුත් තියෙනවා නමුත් ඒක දිහා අර මේක මම මාගේ මගේ ආත්මය කියන්නේ නැතුව දිහා වේදනාව දිහා බලන්න පටන් අරගත්තොත් ඒක පේන්න පටන් ගන්නකොට රූපයක ලබාගත් සතිය දැන් අරූපෙට මාරු වෙනකොට පුදුමාකාර තෙදක් තෙදක් ගන්නවා. ඒක හරියට මේ ගුරුත්වාකර්ෂණ තිබුණු ආජතාවකාශය නැහැ ගුරුත්වාකර්ෂය පන්නලා ගුරුත්වේ නැති දිහාට ගියා. ගියාට පස්සේ ගමන හුඟක්ම ලේසි මොකද උඩට ගණ්ඩම 180කට වැඩිය තෙල් පුච්චනවා. ඊට පස්සේ ගමන ලේසි. එනිසා වේදනාවේදී අල්ලගත්තොත් මේ සතියෙන් නැත්නම් වේදනාවේ විඳි විඳින ඊඩා වෙන කෙනෙක් වෙනුවට වේදනාව දිහා බලන්න පුළුවන් ඉදිරියට පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා අර සතියෙම තිරියම් වෙනවා නැත්නම් තිරියම් මං කියන්නේ කෙල්ල ලොකු වෙනවයි කියලා කියන්නේ අපි ලිංගික පරිණතියකට යනවා රූපෙන් ගත්ත සතිය අරූපෙට යනවා අරූපෙට ගිහිල්ලා බලාගත්තට පස්සේ පේනවා මේ වේදනාවට හොඳ නරක නම් දැම්මට ඒ වේදනාවේ මේ අපිට කරදර කරන්න ඕන ගතියක් නැහැ ඒක එනවා යනවා ඒක අරමුණු වෙච්ච ගමන් අර තිබුණු සතිය තීව්‍ර වෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට උඟක් කරලා සමහරක් බය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අලුත් ශේෂයකට ගියා වගේ හරියට මේ ගංගන ගාමියෙක් අජිතාවකාශ ගාමියෙක් වගේ එහා පැත්තට ගියා වගේ වෙනසක් වෙනවා. ඒත් පවතින්න පුළුවන්. ඊට පස්සේ ආයන සංඥා පාඩම එන්න පටන් ගන්නවා. ඒ රූපෙන් වේදනාවෙන් කරන සංඥා, වේදනාවෙන් එන සංඥාව, පවතින වේදනාව යන එන්න තියෙන වේදනාදි වශයෙන් නම් කරන සංඥාව, තප දුක වශයෙන් නම් කරන සංඥාව රූපෙත් නෙවෙයි වේදනත් නෙවෙයි වේදනාවට මේ ලේබල් කරන එකෙන් තමයි ලේබල් එකෙන් තමයි වේදනාවේ සැප දුක වෙනස් වෙන්නේ. ඒක ලේබල් කරන හැටියේ තියෙන උපහාසය ඒකේ තියෙන හාස්‍ය පෙන්වන්න අටුවාචාන් වහන්සේ දෙන නිදර්ශනය හුම්ම ගන්න බැරි જાති නිදර්ශනයක් දෙන්න. මෙයා තමයි ඒකට ගිහිල්ලා පිටතර නැහැ. නමුත් කියනවා ගැප් ගැනීම වෛශ්‍යාවකට පුදුමාකාර දුක් දෙන දෙයක්. නමුත් රාජමහේෂිකාවට පුදුමාකාර සැප දෙන දෙයක්. ඒ නිසා ගැප් ගත්ත බව දැනගත්ත මේ හැඟීම දැනීම පවා වෛශ්‍යාවකට එපා වෙනවා මොකද පුරුෂයෝ කැමති නැහැ. ගැප් ගත්තට පස්සේ. රාජමහේෂිකාට දන්නවා මම රජපෙළ පුතට සම්බන්ධ වෙන්නේ රජු නිසා ගැප් ගත්තොත් කියලා එයා ගැබ රකින්න හැටි වෛශ්‍යාව ගැබ රකින්න හැටි දෙකේ වෙනස. ඒ වගේ අපි මේ එන වේදනා එන දැනීම හැම එකක්ම බලන දෘෂ්ටි කෝණේ හැටියට තමයි ඒකේ සුතු කළු හරි වැරදි ජය පරාජය ඔක්කොම තියෙන්නේ. ওই සංඥාව අයින් කරපු ගමන් වේදනාවේම කාටවක් කරදර කරන්න ඕන තියෙන නයිසර්ගික ශක්තියක් නැහැ. අපි ඒකට දාන ලේබල් එක මිසක්. එතෙටි ගියාට පස්සේ පේනවා මේ නිකන් මේ ලෝකෙ මොකද්ද මේ වෙන්නේ? මේ එක ලේබල් එකක් ගන්න මේ වගේ විශ්වවිද්‍යාල කවුරුත් කීයක් හඹරන්න ඕනේ. මේ අකුරු දෙකක් ගන්න. දැනගත්තට පස්සේ ඌ ණය පින බුම්බගත්ත ණයෙක් වගේ දඟලුවාට ගැරන්ඩියාම තමයි. ඒත් අර කරන්ඩියාම තමයි. දෙන කට්ටියත් හරි ලොකු වැඩක් කිරුවා වගේ ඉන්නවා. අරු අඳ ගත්තට පස්සේ ඒක නාස්ති වෙනවා. ඉතින් මේ සංඥාවල් වලට අපි කඹරන කැඹිරිල දිහා බලනකොට මේක දීපේ ගාට අම්ම මතක් කරලා බයින්නේ දැන්. මේ කිසිම දෙයක් දන්නේ නැති ලතරියෙක් මේ ලෝකෙට එන්නේ කිසිම සංඥාවක් දන්නේ නැති. ඌට ලේබල් කරන්නේ කවුද? අර විතරන් මාත් ඉන්නකොට කියනවා පොඩි කාට ඉස්සලම අන්දන්නේ කවුද? අම්මයි තාත්තයි අඳිනවා කියලා කියන්නේ ඒක යුනිවර්සිටි කියන්නේ අවු ඇඳලා ඉන්නේ කියලා කියන්නේ. ඒක ඌ මහන්නේ පොම්බගෙන ඉතින් අඳන්නේ අම්මයි තාත්තයි තමයි. ඉස්සල්ලාම දෙගුරුන් වශයෙන් දුන්නු ලනු ආය උස්සන්න බෑ වෙලෝ යකෙකුට. ඒ නිසා හරියට අම්මට තාත්තට විරුද්ධව කතා කරනවා වගේ පේන්න තියෙන අපේ අම්ම නම් හරි හොඳයි. හොඳ උනේ ධම්මික හැමතුරු මට මේ ලෙල්ල ගලවලා පෙන්නපු හින්දා. නැත්තම් එහෙම තාමත් මං පතනවම්මව. ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම අන්දන්නේ අපට. ඊට පස්සේ තමයි පාසල් වල අන්දන්නේ. තමයි විශ්වවිද්‍යාල වල අන්දන්නේ. ඔය ඇඳිල්ල නැත්තම් මනුස්සකම ඉතුරු වෙනවනේ. අඳපු එකෙක් ගාවත් මනුස්සකම නැහැ. ඒ නිසා මේ රූප දැකලා වේදනාවට ගිහිල්ලා සංඥාව කවදා හරි පොඩ්ඩකට හසුරව ගන්න පුළුවන් වුණොත් අපි අද තියෙන මේ වාද විවාද ප්‍රතිභේද ජය පරාජය ඔක්කොම ඇත්තටම ඇතුළත ඉතිහාර පද්ධතියක නෙවෙයි තියෙන්නේ දාන ලේබල් එකේ හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා ජනමාධ්‍යයට පුළුවන් ඕන වෙලාවක ගෑණියෙක් මිනිහෙක් කරන්න. ඕන කෙනෙක් රජ කරවන්නත් පුළුවන් ඕනටම බලු කරවන්නත් පුළුවන්. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකයි ජනමාධ්‍යය කියන්නේ. ඉතින් අපි ඉන්නේ අවාසනාවකට වගේ IT ටෙක්නොලොජි එකක් තියෙන ලෝකෙක. ඒක තව දියුණු වෙයි. දියුණු වෙන්න වෙන්න ඔළුව ක්‍රෙල් වෙනවා. කොණ්ඩේ නෙවෙයි. ඔළුව පේන නිසා ඔතනින් තව ඉස්සරහට ගිල්ල යම් වෙලාවක දැනගත්තා මේ සංඥාවේ තියෙන විපල්ලාශ නැත්නම් මේ අන්දන ඇඳිල්ල ඉතින් තේිනවා සමාජයත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේම බරපතල වැඩ ඇති සිරදඬුමක් වගේ දෙයක්. මොකද ඒගොල්ලෝ හිර කරලම තියෙන්නේ අපිට ඕන විදිහට හැසිරියක්. ඔබට ඩිග්‍රී දෙන්න මෙහෙම කරන්න ඕන. සහතිකයක් දෙන්න මෙහෙම කරන්න ඕන කියලා. ලස්සන ඒ ඒ අඬුව අල්ලන ඇල්ලිල දිහා බලනකොට අපේ තණ්හාව නැත්තම් අපි අහුවෙන්නේ නැහැ. තණ්හාවට ගියාට පස්සේ හොද්දි එන්න මිරිකනවා. ඊට පස්සේ තමයි සංස්කාර තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි විඥානය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔය රූප ලෝකේ ඉඳලා නාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට යනකොට ඇතිවිච්ච වෙනස තමයි ඔය තමන්ගේ ආනාපානය ඉඳලා වේදනාව වලට යනකොට බය වෙන්නේ නැතුව මේ මොකාටද මේ නටාගෙන ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන් නම් ඔක්කොම බලන්න යන්න එපා. වෙනසට වෙඩි චිත්තක්ෂණයක් බලන්න. බලනකොට තේරෙයි ඊටත් පස්සේ තේරෙයි මේ අපේ ඔළුවට දාන නම් කිරීම නම් <coughs> නම් කිරීම අරව හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම අනුව හඳුනා ගැනීම සඳහා නම් තැබීම කියන කලාවේ තමයි මේ දුක පුදුම ලස්සයි. හරි විචිත්‍රයි. ඒක විතරක් නෙමෙයි දුක දුකේ පහේම තියෙනවා. ඒක දැනගත්තට පස්සේ පේන්න පටන් ගන්නවා මේ අඳනවා කියන එක, අඳිනවා කියන එක. ඒක නිසා ඒක දකින්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට ගිය පසු කම්පන චංචල හා සිතවිලි අත්දකිමි. මේ සිතවිලි මා කළ කී දෑ හෝ කරන්න කියන සිටින දේවල් නිසා මේවා සචේතනිකව හෝ අචේතනිකව සිදුවන්නේ දැයි භාවනාවෙන් පසුව සිතේ. සචේතනිකව සිදුවන්නේ නම් නූපන් අකුසල් උපතින බව සිතෙන නිසා මින් මිදීමට කුමක් කළ යුතුද? සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න බහුලය. විසඳුම් නොපෙනේ. සතියෙන් ඉන්නවාට වඩා නොඉන්නා වේලාවල් දැනේ. දැන් භාවනාවට තිබුණු කැමැත්ත වීරිය අඩුය. පුරුද්දට නැගිට්ටත් ඒ සඳහා යෙදෙන කාලය අඩුය. විටක සක්මනේ දැනෙන්නේ සිතවිලි හා විලුඹ වදිනවා පමණි. ශ්‍රද්ධාවේ අඩුවක් හෝ වරදක් වූවා දැයි නිතර සිතේ. සාමාන්‍යයෙන් භාවනා නොකරන වේලාවලදී විටින් විට දකින දේ මිරිඟුවක් දිහා බලා ඉන්නා විට දකින්නා වූ බොඳ වීමක් මෙන් දැනේ. මෙය කැරකිල්ලක් නොඋනත් එදිනෙදා වැඩ කිරීමට අපහසුතාවයකි. විනාඩියක් දෙකක් වැනි සුළු කාලයක් තිබී නැති වී නැවත නැවත විටින් විට ඇතිවේ. උදේවරුේ බහුලයෙන් සමහර දවසට ඇත්තේම නැත. ඔළුවේ සහ මුහුණේ දකුණු පස නිතරම හිරිවැටීමක් වැනි අසාමාන්‍ය ගතියක් දැනේ. ප්‍රිය පැදවීමට බය ඇතිවේ. නමුත් නොකර බැරි තැන කරමි. පපුවේ සහ කයේ වේදනාද දැනේ. නමුත් මේවා භාවනා කරනකොටද අත්දැක ඇති නිසා ඒවා භාවනාවේ අත්දැකීම් ලෙස සිතමි. මේ භාවනා නොකරන විටදී අත්දකින මේ අපහසුතා දෙස මා බැලිය යුත්තේ කෙසේදයි පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ තියෙනවා එක වාක්‍යයක් ඒ මේ ඒ විස්තර කරන්න පුළුවන් ලියපු එක හෝ එකී ඇදලා ගන්න පුළුවන්. උසාවියට කැඳවන්න කැමතිද දන්නේ ලියපෙන්න අත උසන්න කැමතිද මමම තමයි හඳුරු ආ දෙන්නම් එහෙනම් දැන් ඉදිරිපත් වුණා කියලා මම ගණන් ගන්නවා ඒක වාක්‍යයක් තියෙනවා නෝපන්න කුසල් නොයිපදිවීම පිළිබඳව මේ සංස්කාර වුණොත් විතරයි මේ සංස්කාර හිතමතක රුත් විතරයි නෝපන්න කුසල් නොයිපදිවීම සිද්ධ වෙන්නේ කියලා ඔකේ වාක්‍යයක් තියෙනවානේ ඔව් එහෙම අයි කියුම් බණ්ඩ ආයසරයක් සචේතනිකව සිදුවන්නේ නම් නූපන් අකුසල් උපදිනා බව සිතෙන නිසා මින් මිදීමට කුමක් කළ යුතුද? එතකොට මේ විදිහට නූපන් අකුසල් නොයිපද වීමේ ක්‍රියාවලිය යාන්ත්‍රණීය දැකීම කුසලයක්ද අකුසලයක්ද? දැකීම කුසලයක්. එන්නේ. දැකීම කුසලයක්. ඉතින් එන්නේ තිබ්බය වෙලා මොනව කරන්නේ? ඔන්න නොදකින්න පුළුවන් පොඩ්ඩක් බීලා උදිය ගත්තනම් මොකක්වත් වෙන්නේ නැහැ. දැන් ඔය පිරිමි අය කරන්නේ බොහොම ලේසි වැඩේ. බුදුන් කියනවා මදේර පමාදේට දාලා නිකන් ඉන්න ඉවරයි. ඕක ගැන හිතන්න යන්න එපා. හිතන්න ගියොත් පේන්න පටන් ගන්නවා මෙන්න හිතාමතා කරපොද මෙන්න නොස්තනමතා කරද මේක අකුසල මම බාර ගන්න ඕනේ. අන්න ඒක අස්පනා අපිට පේන එක හොඳද නරකද? හොඳයි කියලා දැන් තේරෙනවා. එච්චරයි. ඕකට ගෙවන්න නැතුව ගන්න බෑ. ඕක නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනකොට වක්කාර තමයි. කක්ක තමයි. ඔළුව අන්දවන්ත තමයි. හැබැයි මේ දැන් තමයි ධර්මයේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න වෙන කෙනෙක්ගේ චේතනාව වලින් බෑ. ඊයේ චේතනාව වලින් බෑ. වෙච්ච චේතනාව මේ අස්පනා පිට, කක්ක පිට, ලේ පිට, රෙඩ් හෑන්ඩ් දකින්න ඕනේ. මේකට පෞරුෂත්වේ නෑ අපිට. අපි ඊට කියනවා අයියෝ බලන්නකො බංකොලොත් ගතියක් පේනවා, මුස්පීන්තු ගතියක් පේනවා. හිතට නැතුව ඉන්නත් බෑ. හිතනකොට කෙලෙස් වෙනවා. හැමදේම අංජබදල් වෙනකොට තේරුම් ගන්න මේ සත්‍ය දැනගන්න මේ හදන්නේ. එතකොට කාර් කම්පැනි එකෙන් තමයි ඌව කියන්නේ. කාර් ඩ්‍රයිවිං කරන්න කොහොමද කියලා කියනවා. හොන්ඩා කම්පැනි එකෙන් ගවනම් කාර් එලවන්න නැතු ඉන්න බෑ එලවන්නම කියනවා. ඒකේ වටේ ඉන්න ඔක්කොම පිස්සු පිහට්ටෝ මේකට මේ ලෝකෙට මේ ලෝකෙ මේකට කැමති නෑ. ලෝකෙට මගේ මතන්ත මත මතාන්තරවත් කැමති නෑ. ඉතින් මේ තියේදී මේක ඉතරහට යන මිනිහට අපි යෝගාවචරයි කියනවා. බැරිනා ඉතින් ආපහු සර්වීම ටිකක් බිල පුතිය ගන්න එකයි තියෙන්නේ. ඒ ඒකට බොහොම ලේසි. මදේට පමාදේට හේතු වෙන සුරාපානේ පොඩ්ඩක් ගත්තා ඉවරයි. කවුද බීපු නැති එකෙක් ඉන්න බලන්න මේ ලෝකෙ. හැම එකම ඉන්න බීලානේ. අපි කුඩු ගහනවා කියලා වෙනම බීමක් තියෙනවා, අරක්කු බොනවා කියලා වෙනම නැති බීපු නැති එක බලන්න. ඒගොල්ලන්ට ඕනම ස්ථාවරම තියෙන්න කෙලෙස් ඇති වෙන බව නොදැනුවත් ඉන්න තියෙනවා නම් අනේ කොච්චර වාසිද කියලා හිතනවා. බුදුරජාණන් කියන ඔබ දැක්කොත් විතරක් පාලනය කරයි. අඩු ගානේ දැකීමටත් ඔබට කොන්දක් නැහැ බයයි. ඒක තමයි මාතය. කෙනෙක් තමයි කෙලස් කියන්නේ. ඒතර බුදුරජාණන් කියන මාව මතක් කරන්න. මම මේ අවුරුදු සාරසංගේ කල්පලක්ෂයක් ඕක කෙරුවා. මගේ නම කියන්න බුද්ධ සත්‍යාව ඇති කරන්න සතිය තියාගන්න ඔය මොනවා වුණත් ශිල්පද කැඩෙන්නේ නැහැ. චේතනාවලින් ශිල්පද කැඩෙන්නේ නැහැ කියන එක අහලා තියෙනවද? ශිල්පද කැඩෙන්නේ කය වචන දෙකෙන් විතරයි. ඒක it's a fact. චේතනාවලින් සිල්පත කරන්නේ නැහැ. දැන් මෙතන චේතනා මට්ටමේක පැලේ මෝරගෙන එන හැටි පේනවා. ඉතින් මේ පේන එකට බය වෙලා අපි කොහොමද යාන්ත්‍රණය දැනගන්නේ? යන්න ඒකට ලෑස්සලා යන්න. ලොකු තාන්තින්න කාලේ කියනවා සූදානම් වෙලා යන්නයි කියලා. මේක තමයි දකින්න හම්බෙන්නේ ධර්ම කියන්නේ ඕක. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රන් මැද ඉන්නේ කියනවා. බලන්න මේ කල්යාණ මිත්‍රෝ වගේ දේවල් එනකොට මේ පරිසරයේ හෙලෙත් ආඩු වෙනකොට එයා හොඳටම ඔළුව කෙලින් තියාගෙන ඉනවා. හෙලෙත් ආඩු වෙන්නේ මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. ඕකේ ඕක ඕක සාර්ථක වුණා නම් යෝගාචර වැටෙනවා. ඕක අසාර්ථක වෙනවා කියන්නේ යෝගාචර දිනුවා. එයා දන්නවා මේ බුදුහාමර කිව්වේ මේක තමයි මේ ලෝකේ තියෙන්නේ හති කොළ දුක. දුක්ඛේ ලෝකෝපතිත්‍ති ඕක දැනගැනීම නරක දෙයක් අද භාග්‍යයක් කම්මැලිකමක් කියලා කියනවනම් අබුද්ධෝත්පාද කාලේ හොඳයි. ඒක තේරෙන වෙලාවේදී ගැප් ගත්ත මවකට වගේ මොකද්ද දොළ දුකක් වගේ එකක් එනවා. මම මේ කතා කරුවාට මට වෙලා වගේ මට එහෙම වෙලා නැහැ. ගැප් බැරගෙන නැහැ තාම. නැමෙත එහෙම එකක් එනවා. අර බොක්කේ තියෙන කලලෙයි අම්මගේ එන මේ අපද්‍රව්‍ය ශ්‍රාව නිසා ඔක්කාර ගතියක් එනවා. එනවනේ. අඹුල් ಜಾති කණ්ඩ හිතෙනවා උදේට වමනේ යනවා බස් වල යනකොට කැරකෙනවා කොහොම වගේක් තියෙනවා පෙන්වන්නේ නැහැ පිටිමින්ට එහෙම වෙලා තමයි හැබැයි පිටිමි දරුවත් උපදින්නේ ඒව වෙලා තමයි ඒ නිසා ඒ වක්කාරයට මොන දෙනවයි සද්ධාවයි සතියයි සීලය ඉස්සරහින් තියානින්නේ එවනික ලිග්ගල් තුනක් වගේ ඒ වෙලාවට බලන්න මේක මේ පාවේගන යන වෙලාවේදී මට මම මේ දැක දැක දන දන මම කෙලස් කරනවා ඊට ඉස්සෙල්ලා වෙලා තියෙනවා මම ටෝන් ගාන දන්නේ නැහැ. පොත් ලැබීමනේ දැන් දැනෙනවා. මේ දැනෙන වෙලාවදී මගේ ශ්‍රද්ධාව වැඩි කරගන්න ඕනද අඩු කරගන්න ඕනද? වැඩි කරගන්න. එහෙමනම් ඕ වගේ කුණු හර්පලියයිද? දැන් නෙපේ. මේක තමයි මේ කොත්තනක හරි ඒ තකතිරුකම දැනගත්තා නම් ඒක තමයි ඥානෙ කියන්නේ. ඒ නිසා අපි මේ භූමිය පිරිසුදු කරන්න ඕන නම් අපි ඉන්න භාවනා භාවනසාර භාවනා මධ්‍යස්ථානයේ වැඩිම කෙලෙස් ප්‍රමාණයක් වගුරුපගමන් භූමිය පිරිසුදු වෙනවා. ඒක බුදුජානක කියනවා සාරාණීය භූමියක් කියලා. තමයි හොඳටම කෙලෙස් දැනගෙන මෙතන හැරෙනවනේ කෙලෙස් දැනගත්ත පස්සේ කෙලෙස් වලට ඉන්න බෑ. වැඩියෙන්ම කෙලෙස් වගුරන්න පුළුවන් නම් ඒ භූමියෙන් අපි යන්නේ පිරිසුදු වෙලා. ඒ නිසා ඒක සම්මත සම්මත විදිහට මනින්න යන්න එපා. ඒකීය ක්‍රමයට මනින්න යන්න එපා. පොදුවේ ගන්නත් බෑ. ඒක Tamanට වෙන වෙලාවෙ දැනගන්න ඕනේ. මෙන්න මෙතනදී පග්ගහිත විරිය කියලා ගත්ත දේ අත නෑර දිගටම කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා හැමදාම වෙන්න ඕනේ නැහැ එක සැරේ නෝක වෙන්න ඕනේ. උනාට පස්සේ ඉතින් මම කියනවා මම දනවා හිවොත් බයිනවා. ගෑණිය පිරිමේක් වෙනවා කියලා මං කියනවා. චරිසුරු නැහැ ඊට පස්සේ. හැම වෙන අභාග්‍ය සම්පන්න දෙයක්ම හැම අඳුරු වලාවකම රිදී රේඛාව පේන්න පටන් ගන්නවා. You must try to find a reason to be glad under any circumstances. ඉතින් මෙතන ග්ලැඩ්නස් එක තමයි මට දැන් කෙලස් මම මම චේතනා කරනවා මං කෙලස් උපදින ඕන්න පේනවා. ඔකට අඬහව ගාගෙන ගිහලා කතරගම දෙවියන්ට පූජාවට දීලා හැම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. උන්ද දන්නෙත් නැහැ මේ බයිලා. කතරගම දෙවියෝ දන්නෙත් නැහැ. ඉතින් මොන කරන්නේ? අපි යනවා නම් යන්න බුදුහාමුදුරුවෝ ගාවට අපි යනවා යන්න අපි වැඩමුණු සතිය ගාවට බුදුහාමුදුරුවෝ සද්ධාහ නැත්නම් අපි ළඟ තියෙන සීලෙට කඩාගෙන යන එකයි තියෙන ඉස්සරහට ඒ නිසා වෙන කෙනෙකුට දෙන්න ඕනේ ප්‍රශ්න කියවන්න මට වෙයි. මේ වගේ කණවැන්දුමකට දීලා ඉතින් කියවන්නේ කියවන්නේ ඔක්කොම මේ පුස්කාච්ච විදියට නේ. දීලා තියෙනේව ස්වාමී. දින්දි ටික සන්තෝෂෙන් කියවන්න එපාද? චරිචුරු ගන්නට. ගරු ස්වාමීන් වහන්සේ. මම දිනපතා පැයක් පැයක සක්මනක් හා පැයක පරියන්කයක් අවුරුද්දක පමණ කාලයක් සිට කරගෙන යමි. මාගේ අත්දැකීම් මෙසේ ගොනු කර තබමි. සක්මන බොහෝම සුවසේ සතියෙන් සක්මන සිදුවේ. සමහර දිනක විනාඩි 20කින් පමණ පසුව හිස කෙමෙන් බර වී නිදිමත මෙන් හිත හිත කලුයි ඇස් වැසී යයි. ඇස් වැසුණත් ඇස් වැසුණ පසුවත් දෙපායට දැඩි අවධානයක් යොදා ප්‍රවේශමෙන් සක්මන ඉදිරියට කරගෙන යමි. එවිට පායේ සිට දනහිස දක්වා දැනීම පෙරට වඩා තීව්‍ර වේ. තව දුරටත් ඇවිදීමට නොහැකියාවක් එන විට එක තැන සිටගෙන ඉරියව්වට සතිය යොමු කරමි. ඒ විට ශරීරයේ විසිවි යයි. සිටගෙන සිටීමට බැරි බැරිය. බිමට වැටේයි හැඟෙන නිසා සක්මන නවතා සතියෙම පරියන්කයට යමි. පරියන්කේ. වාඩි වී සිටින ඉරියව්වේ දැනීම ආරම්භයේ පටන් බොහෝ වේලාවක් පවතී. හුස්ම රැල්ල දැනෙන්නේම නැත. වේදනා එන්නේත් නැත. සිතවිලි හා ශබ්ද බාධා නොවේ. නිදිමත කළු ගතියක් පවතී. හදිසියේම වේගෙන් හිස බිමට පහත් වේ. નિરાයාසයෙන්ම කෙලින් කර කෙලින් කර ගනි. නැත්නම් කෙලින් කෙලින් වේ. මගේ සම්බන්ධයක් නැත. සමහර දිනක මෙය ළඟ ළඟ සිදුවේ. මම නැති හුස්ම රැල්ලක් දැකීමට කැමැත්තකින් පසු වෙමි. හේතුව එය විචිත්‍ර නිසා හා කෙලවරටම බැරිය හැකි නිසාය. නිදිමත ගතියට කැමති නැත්තේ සිදුවන දේ දැක ගැනීමට හෝ අවධානය යෙදීමට බැරි වේයයි දැනෙන හෝ හැඟෙන නිසාය. භාවනාවේ අත්දකින ප්‍රිය හා අප්‍රිය අත්දැකීම් මැද භාවනාව දිගටම කරගෙන යමි. අවසානයේ මට හැඟෙන්නේ සිද්ධි සමූහයක් සමග ඔහේ කාලයේ ගෙවුණු බවක්ය. එදිනෙදා ජීවිතය මා දැන් පෙරට වඩා පිටස්තර වැඩවලින් අයින් වී ඇත. බොහෝ විට අවට සිදුවන දේට ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාවක් හැකියාව වැඩි වී ඇත. උදාහරණ නටමින් ගායමින් ප්‍රීතිවන මිනිසුන් දැකීම සිද්ධියක් පමණකි. පෙරමෙන් නුරුස්සනා ගති පහළ නොවේ. නිින්ද පැය පහමාරකට අඩු වී ඇත. ප්‍රිය කෑම වර්ගවලට ගිජු බව අඩු වී ඇත. මේ සංසාර දුක නිවා ගැනීමට අවශ්‍ය උපදේශයක් ඔබ වහන්සේගෙන් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඒ මේ සක්මන් භාවනාව ලියනකොට ලොකු සාංශය විශේෂයෙන් වාක්‍යයක් දාන්න කිව්වා මේ ඇස් දෙක වහගෙන සක්මන් කරන්න හිතෙන තරම් සමහරලාට නිකන් ඒකටම රිංග ගන්න ගතියක් එනවා. ඉතින් එතකොට කියතින පුරුද්දක් වශයෙන් සක්මනේදී ඇස් දෙක අරගෙන යන්න පුරුදු වෙන්න පරියන්කේදී වහගෙන ඉන්නේ කියලා. ඒ මොකද අර මීමැස්සෝ ටික පොදියේ හිටපු මීමැස්සෝ නැත්නම් වදේ පැනතුණු මැස්සෝ ඉගිලෙනවා වගේ. ඉගිලචා ආවිදන කඩාන වැටෙනවා කියලා නේ ඒක මීමැස්සෙක්ව කඩාවැටෙනවා. අර එකතුව තිබුණ එක විසිරලා යන්න වගේ පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචර කරන දිනේ දැන් මේ අර වෙන්නපු පොදිය ලිහිලා යන්න හදන්නේ. ඒකට ධක්මඬ විලංගු ගැහුවා වගේ. ඇස් දෙකත් බර වෙනවා නිකන්. ඉටි ටිකක් රත් කරපු ඉටි ටිකක් ගල් ගහන වෙලාව වගේ එන පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී පුළුවන් තරම් ඒ தත්ත්වේ පසුවටලා. ඒක තව චිත්තක්ෂණයක් ඉඳලා පරියන්කයට යනවනම් පරියන්ක උටත් වෙලී ලාභයි. ඊට පස්සේ ලස්සනට විස්තර කරනවා මට ඇතිවෙච්ච උපමාවක් එක්ක මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්ධකාරයක් වෙනවා නැත්නම් අර වගේ මල පැන්නිල්ලක් ඉරි පැන්නිල්ලක් වෙනවා. අපිට පුළුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් චිත්‍රපට පෙන්න ප්‍රොජෙක්ටර් පරණ ප්‍රොජෙක්ටර් කරන් බලන්න. ඒකේ පේන්නේ සෙලුලොයිඩ් එකේ තියෙන එක රූප රාමුවක් පෙන්නනවා. ඊගාව රූප රාමුව එන්නේ ඉස්සෙල්ලා ඒක අන්ධකාරයක් පෙන්වනවා. ඊට පස්සේ රූප රාමුවක් පෙන්වනවා. එතකොට මේ රූප රාමයේ ඉඳලා අර රූප රාමයට සිදුවෙන ඇනිමේෂන් එක අන්ධකාරය නැත්තම් කෙරෙන්නේ නැහැ. අන්ධකාරයේදී මේක වෙන හැටි බලන්න ගියොත් චිත්‍රපටිය බලන්න බෑ. චිත්‍රපටියේ තියෙන සුඛාන්තේ දුක්ඛාන්තේ බලන්න බෑ. අන්ධකාරය තමයි ඇනිමේෂන් එක කියන්නේ. මේ රූපෙ පෙන්නනවා ඒකල්ල හරියටම තප්පු දෙකකින් 10 එකක් ඇතුළත තව රූපයක් පෙන්නනවා. මැද තියෙන අන්ධකාරයේ කවුරුවක්වත් දකින්නේ නෑනේ. ඉතින් අපිට ෆිසික්ස් මාස්ටර් කතා කරලා කිව්වා මෙන්න මෙහෙම ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ. ගිහිල්ලා බලන්න කිව්වා මෙහෙම tire දිහා බලනකොට මෙහෙන් එනවා බීම් එක. ඇවිල්ලා මේකට වැදුනට පස්සේ චරණ චිත්‍ර කියලා වචනයක් පාවිච්චි කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ඕකම දන්නේ චිත්‍ර නිශ්චල චිත්‍රයක් පෙන්වනවා. පිළිලක පාරට අන්ධකාරයක් පෙළලා ඒක මතම ඊටදී පොඩ්ඩක් වෙනස් වෙච්චි තව නිශ්චල චිත්‍රයක් පෙන්නවා මේකේ ඉඳලා අරකට ස්මූත් ඇනිමේෂන් එකක් අපි ළඟ පේනවා. අපි තුල සිද්ධ නිසා චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ ඔය ගාම්ලි පොන්සේක මාන්ලි පොන්සේක තිරුණාව කරසු නෙමෙයි. තමන්ම තමයි අධ්‍යක්ෂණය කරගන්නේ. මේ දර්ශනය පෙන්නවා ෆ්ලෑෂ් කළුවරක් ආවා ඊගායක පෙන්නවා ආයෙ කළුවරක් ආවා ඊගායක පෙන්නවා එතකොට අපි ලස්සනට අතක් කුස්සනවා අනම්මනම් දකිනවා ඉතින් ඒ එහෙම කියලා චිත්‍රපටය බලන්න ගියාම චිත්‍රපටයේ රස විඳින්න බෑ එතකොට කැමරට රස නැහැ මොනම දෙයක් බැලුවත් නීරස වෙන ගතියක් එනවා ඒ තමයි මේ වැඩේ යන වෙලාව ඉතින් ඒක නිසා බලන්න මේ රූප රාමු දෙකක් අතරමැද තියෙන මේ අන්ධකාරය නැතුව ප්‍රොජෙක්ට් එකක් වැඩ කරන එක තව විනාඩියට 1500ක වේගෙන් කරකෙන්න ඕන. කරකෙන තමයි ඇනිමේෂන් එක. පොඩ්ඩ අඩු කරලා දාලා බලන්න ප්‍රොජෙක්ට් එක. කද්දාකත් ඇනිමේෂන් දෙන්නේ නැහැ. ප්‍රොජෙක්ට් එක කරලා කියලා ඒක පොළොවේ ගහන්න හිතෙනවා. මොකද චිත්‍රපටයේ රසාස්වාදී විඳින්න බෑ. ඒ නිසා චිත්‍රාම දෙක අතර නෙවෙයි චිත්‍රාම දෙකේ නෙවෙයි දර්ශනයේ තියෙන චිත්‍රම දර්ශනයේ තියෙන මේ දෙක අතරමැද අපි දෙක යාකරන හැටි බුදුජානනාංශය කියනවා කුබෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝ භූමි ප්‍රහාපුරිසෝති යෝච සිබ්බනි මච්චකා මේ රූපරාම දෙක හදලා මේ දෙක දැකලා මේ දෙක අතර මැද ගැටේ දාන කෙල්ල දැක්කනම් මහුම්කාරී දැක්කනම් කොහොමද මේ එක රූපරාමයක ඉඳලා අනික් රූපරාමයක නිශ්චල ඡාය දෙකක් අතර මැද චරණ චිත්‍රයක් මවා ගන්න කියන එක දැක්කනම් බුදුන්සේ පෙන්වනවා මේ දෙක මැද අන්ධකාරයේ වහන්න තමයි මේ ලෝකේ තියෙන සෝභා මේ සෝබනේ තියෙන්නේ. මේ අන්ධකාරය බැලුවා නම් මේ අන්ධකාරය හරිම සජීවී අන්ධකාරයක්. මෙතන තිබුණ අත මෙතන උස්සලා පෙන්වන නිශ්චල ඡාය දෙකක් මැද පුද්ගලයා වැඩ කරන මට්ටමට කොල්ලද කෙල්ලද දුෂ්ටයද කියන මට්ටමට අපි හැදෙනවා. ඒ නිසා දිගටම මේක දකින්න අඛණ්ඩ සතියක්. ඒකට අධික يعني අන්ධකාරය අවබෝධ කරගන්න නම් ඒකට අධික මේ සාමාන්‍ය සත්‍ය නෙමෙයි අඛණ්ඩ සතියක් වේපුල සතියක්. එක හුස්මක් ඉවර වෙලා ඊගා හුස්ම පටන් ගන්න ඉස්සෙල්ලා දෙක මැදදී කොහෙද පණ තියෙන්නේ කියලා බලන්න. ඒ දෙක මැද කොහෙද භවයේ තියෙන්නේ කියලා බලන්න. කොහෙද හුස්ම ටික තියෙන්නේ කියලා බලන්න නැත්නම් වායෝ දහතර මොකද වෙන්නේ කියලා බලන්න. අපි කෝටි 13ක් හුස්ම ගන්නවල අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සේ කවදාකවත් මේ දෙක අතර මම දැකලා තියෙනවා. දකින්න නැති වෙන්න මේක හදලා තියෙන යන්ත්‍රේ. බුදුරජාණන්සේ මීට ඉඳගෙන කතා කරලා කියනවා හුස්ම ගනින් ඉතල ගන්න එපා ගෙබේ වැරෙන්න බලපන් ඔක මට්ටමට ආවට පස්සේ හිතෙන් ගිලියේ නැහැටි. ඉතින් ගිලි වුණාට පුතේ එතන තමයි කොක්ක වදින. එතන තමයි ඉදි කට්ටේ මැෂින් ඉදි කට්ටේ උඩට යටට ඉදි කට්ට ගහන්න යට තියෙන බොබින් එකෙන් වැටෙන කොක්ක තියෙන්නේ. මොන කියන බඳ තේරෙනවද කියලා. සිංග මැෂින් එකේ ඉදිකට නූලට යටට යනකොට යට තියෙන බොබින් එකෙන් කොක්ක දැම්මේ නැත්නම් මැප්ම වැටෙන්නේ නැහැ යට තියෙන බොබින් එකේ සිල්ලමනේ ඔය පෙන්වන්න හදන්නේ මේ අන්ධකාරය තුල අපි ඒක නොදකින්න මේ ශාලාව හදලා තියෙන්නේ. චිත්‍රපටය බලන්න පුළුවන් අන්ධකාර ශාලාවක නොවි. එනිසා මේ ජීවිතේ රස විඳින්න පුළුවන් ද අවිද්‍යාව නැතුව. එලි වෙච්ච ගමන් අපි හිතුවත් එම් බැරි වෙලාවත් මැට්නි ෂෝ එකක ජනේලයක් කරනොත් එහෙම ඌටත් බනිනවා අපරාධය අර චිත්‍රපටය බල බල හිටපො රසේ නැතුණා. ශාලාවේ ලියුණයි කියලා. ඉතින් බුදුහාමර කෙනෙක් පහළ වීමත් මැට්නි ෂෝ එක ජනේලියක් කරනවා වගේ තමයි. උන්වහන්සේල කියන පිස්සුද උඹනේ හදාගෙන බලන්නේ කියලා. ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ, මෝඩකම කියලා කියන්නේ, අවිද්‍යාව කියලා කියන්නේ. අපි ඔක්කොම හොඳ අධ්‍යක්ෂකපත්. අධ්‍යක්ෂකවරු. කවුරුත් හදන චිත්‍රපටයක් නෙමෙයි අපි බලන්නේ. යා නිකන් රූප රාමු ටිකක් දාලා වෙලාවට ආලෝකය යන්දකාරයයි දෙනවා. ඉතින් අපි අතරමැද චිත්‍රපටිය හදාගෙන බලාගෙන එනවා. ඒ වගේ බලන්න ඕනෙම ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැද පිම්බීම හැකිලිම දෙකක් මැද සද්ද දෙකක් මැද. ওই දෙක මැද උරුද්දලා දෙන කෙනා සිබ්බණී කියලා බුදුරජාන්සේ සඳහන් කරන්නේ මහුංකාරි කියලා. එයා දැක්කනම් අපි ওই දෙපැත්ත දෙකට රඟ විශේෂයක් හෝ අන්ධකාරයට විශේෂයක් නැහැ. මේක අපි අවුරුදු කෝටි ගාණක් මේ මැද දෙක පුරුද්දන තැන නොදක කොච්චර කල් ගත කරලා තියනවද? ඒකට මේ ලෝකයක් හදාගෙන තියෙන්නේ. ඒ නිසා ඒක දක්නාසුලව භාවනා කරන්න. ඔය එක ඉතින් හොඳ මධ්‍යස්ථ එහෙම නැත්නම් හොඳටම ඇනේටම මිටියෙන් වදින වෙලාව. ඒකට බුදුම වක්කාර ජනකයි බුදුම අප්‍රසන්නයි බුදුම විදියට يعني මේ ලෝකේ තියෙන සිලිලාරයක් නැහැ බුදුම මුස්පීන්තු ගතියක් තියෙනවා. අන්නේ මුස්පීන්තු ගතියට ප්‍රිය කරන්න කියලා ඉතින් කියන්න අමාරුයි වෙන කියන්න දෙයක් නැති නිසා කියන. ඔක්කොමලා හොල්මන් වටපේ. එක් ජීවන එක එකී විතර නෙවෙයි. ඔක්කොමල හොල්මන්. ඒ නිසා ඉතින් තව දෙක තුනක් කියවුම්දි මොනව කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස ඉරියාපත භාවනාව මූලික අරමුණ වීමේදී උදාහරණ නිසින්නෝවා නිසින්නෝ හෝති ඇති ප්‍රශ්නයකි. මෙවිට ඉඳගෙන සිටින ශරීරයේ දෙස මානසිකාරය පැවැත්වීමේදී ක්‍රමෙන් ශරීරයේ බර උණුසුම සීතල නාඩි ස්පන්දනය වැනි අතිරේක අරමුණු කෙරෙහිද මානසිකාර්යය පවතී. ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස මානසිකාර්යයේ යෙදේ. මෙසේ සිදුවීම වළක්වාගෙන ඉඳගෙන සිටින ශරීරය සිතින් දැනගැනීම පමණක් සිදුවිය යුතුයද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඔච්චි සමස්තය තමයි ඉඳගෙන ඉන්නවයි කියන්නේ. ඒක ඔය විස්තර කරපු ඔක්කොගෙම එකතුව තමයි නිසා ඒව අයින් කරලා සමස්තයක් බලන්න බෑ. ඒ නිසා මේ දෙක වර එක ඒකේ තියෙන මේ නලියන කම්පන ගතිය ඔක්කොමත් පේනවා. වර එක ඉඳගෙන ඉන්න දෙකම එකේම කෑලි. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නවා කියන සමීකරණයේ පුංචි පුංචි අංශු ටික තමයි අරවා පේනේ දෙක අතර ගැටුමක් කවදාකවත් නැහැ. මේ අපේ මනස ප්‍රශ්න කරන නිසා කමටහන සුද්ධ කරගන්න. වටේක සමස්ත ඉඳගෙන ඉන්න එක පේනවා සමහර එක ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි පුංචි පුංචි කොටස් පේනවා ඒ ඔක්කොම TV ස්ක්‍රීන් එකේ ඩොට් සියා බලනවාද සමස්ත ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නවද කියන එකයි තියෙන්නේ දෙකම එකේම පැතිකඩ දෙකක් කියලා හිතාගන්න පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන පැති දෙක ගරු ස්වාමීන් වහන්සේ මෙය අද දින අත්දැකීමක් නොව පසුගිය දිනයක සිදු වූකි මා ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට අනුව ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව කලක සිට කරමි. ව්‍යායාමයේ සඳහා දවසට පැයක් පමණ සාමාන්‍ය වේගෙන් ඇවිදිමි. මම දැන් ඇවිදිනවා හිත ඔබ මාත් එක්කම එන්න. කොහේවත් යන්න එපා යයි සිතවිලි එන විට මම සිතට කියමි. එවිට කයට සිත එයි. නැවතත් සිත පිට යන විට කරුණාවෙන් එහෙ මෙහෙ යන පුංචි ළමෙක් වගේ කයට සිත ගනිමි. මෙසේ ගමන් කරද්දී එකපාරටම යාළුව දෙන්නෙක් ඇවිදිනවා වගේ මගේ පැත්තකින් මගේ ඇඟ ඇවිදින බව දැනුනි. ඉස්සරලා වගේම හොඳින් ඇවිද්දා ඇවිද්ද අතර කිසිම මහන්සියක් නැතිව සෑහෙන කන්දක් නැග්ගෙමි. විනාඩි 15ක් පමණ නැවත වෙන්වෙන්ව ඇවිද්ද හිත කය ඇතුළට ආබව දැනුනි. දැන් එක් අයෙකි. ඇවිදීම දිගටම සිදුවේ. නමුත් කිසිම නමුත් යම් කිසි ෆෝස් එකකින් යනවා වැනිය. ඔහේ යයි. ඇවිදීමට gederin පිට වෙද්දී පිපාසයක් හා බඩගින්නක් තිබුණද දැන් ඒ නැත. පාවී යයි. එකපාරටම බිම තිබූ යම් කිසි බාධකයක් දැක තිගැස්සුනි. නමුත් නැවත හිත එකඟ කරගෙන ඇවිදීමට හැකි වුණි. පැයක් පමණ ගියමි. යාළුවෝ දෙන්නෙක් වගේ වෙන වෙනම ඇවිදීම කවදාවත් නොවුනද මා අසා නැතිද නමුත් එය මට සිදු වූ දෙයක් නිසා එය සිදුවන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒක ඇත්තටම නැවත නැවත නැවත නැවත මේක වෙන පුළුවන් දෙයක් මේකට අනුග්‍රහ කරන්න ඕන කියලා බැලුවොත් මේ මොලේ පැති දෙකක් තියෙන බව වම් මොලේ දකුණු මොලේ කියලා ඒ දෙක කවදාකවත් එකිනෙකට කතා කරලා නැහැ. හැම වෙලාවෙම දකුණු මොලේ යටපත් කරන වම් මොලේ තමයි දුවන්නේ. භාවනා කරනකොට අපි ඉඳලා හිටලා දකුණු මොලේට సౌందర్యාත්මක අතරට ඉඩ දෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා. මේ අම්මයි තාත්තයි වගේ මේ දෙක නිතරම ඉඳලා තියෙනවා. කොහේ 1918 ද කොහොද ස්නායු ශල්‍ය විද්‍යාව දැනගෙන තියෙනවා. නමුත් හෙලි කරන්න බය වෙලා තියෙනවා. ඒක මිනිස්සුක ඔළුව ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. අඩු ගානේ. ඉතින් ඒක නැතුව අපි මේ පෞරුෂත්වයක් හදන්න හදනවා කියලා කියන්නේ මහ පුදුමාකාර විහිළුවක්. කරන්න බෑ. ඒ නිසා මේක ඇතුලේ මේ හොල්මන් ගොඩයි ලැබෙතොවිලි වගේ දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනෝ ඕන අරගෙන බලනකොට ඒ බෙලි කොවිල් කාර්යය බෙර කාර්යය ගිජ්ජ හොලන එක ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා. මේකට එකෙක් කියන්නේ කියලා නෑ අපි දැඟලුවේ මෙතෙක් එකෙක් නෑ එකියෙකුත් නෑ. ඒසයි වටේ නටන්න අරින්න. නටනකොට පේන්න පටන් ගන්නවා අපි හදන කොන්සිස්ටන්සි කියලා පිදු කරගන්න ගතියක් විකාරයක් විතරයි මේකේ තියෙන්නේ. මීමැසි පොදියට ආත්මයක් තියෙනවා මීමැස්සෙකුට ආත්මයක් නැහැ. ඒක මීමැස්සෙකුට මුළු ජීවිත කාලයම කවදාකවත් රජමැසිත් එක වතන්න හම්බෙන්නේ නැහැ. මීමැසි පොදියේ ඉන්න ඔක්කොම මැස්සන්ට එක සැරයයි හම්බෙන්නේ. එක මැස්සියෙකුටවත් මීමැසි පොදිය කියන කවදාකවත් ලිංගික සංසර්ගයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් පරාගය යොතු කරන එක විතරයි තියෙන්නේ. උන් දන්නේත් නැහැ. හැබැයි මුංජි පොදියට තියෙනවා ආත්මයක්. ඉතින් ඒක ඒක මීමැසියක්වත් මීමැසෙක්වත් රජමැසියවත් දන්නේත් නැහැ. සමස්ත කොහොමද යන්නේ කියලා. ඒ වගේ පොදියක් තමයි මේක. මේක ගොඩාක් වැඩ යනවා. අපි ඔක්කොම ඒකකයක් එක එකියක් වෙච්ච ගමන් කචා. එමෙ ඔය ඉතින් වල්ලාසේ වෙන අපස් දෙන බඳකට රතයක් වගේ උහි නන්නත්තාරේ යනවා. ඒක අපි පිළිගන්න කැමති නැහැ ශිෂ්ටාචාර වුණාට පස්සේ. නමුත් ඇත්තනම් ඒක තමයි නිසා ඒක දකින්නකොට මම බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒක වෙලා තියෙනවා කියන එකට කියන්නේ මමම අයිදියා පිටේ ඉඳලා බලනවා. CCTV කැමරාවකින් බලලා නැවත මම මගේ වීඩියෝ ක්ලිප් එක බලනවා වගේ පේන්න පටන් ගන්නවා. එතකොට මේ ඇත්තටම මම මේ වැඩේ කරාද කියලා සැකයක් එනවා. මොකද ඒක සිද්ධ වෙච්ච දෙයක් ඒක. කරන දේට වැඩිය සිද්ධ වෙලා. ඉතින් ඒකට හරි බයයි අපි. ඒකට අපිට වෙන්නේ පාලනේ අතින් ගිලිහුණා වගේ. මේක මම නේවාසිකයා, මේ මගේ වේදකයා, මේ මේක මගේ විධායකයා කියාගෙන ඉන්නේ. නමුත් බණ්ඩෝගරක නයි මල්ලා. මේක ඇතුලේ හැම හැම જાතියෙම තියෙනවා. ඉතින් ඒක දැකීමට බයකම තමයි සත්‍යයට තියෙන බය. ඒ වගේ ඒක පැතික පැතිකට පේනකොට අපි දේ ඇති දේ ඇති හැටියට දැකීමයි සිද්ධ වෙන්නේ. එනිසා ඒකට අර විවෘත මනස තමයි විපස්සනාවේ තියෙන සුවිශේෂම ලක්ෂණය. වෙන හැමදේම අභියෝග කරන්න එපා එන්න දෙන්න. එතකොට ඒක වැල යන පැත්තට මැස්ස ගහලා දුන්නොත් බොහොම ඉක්මන් මේක තේරුම් ගන්න. අපි මේක හදණ්ඩයි කන්ට්‍රෝල් කරණ්ඩයි තීන්දුව කරණ්ඩයි ගියොත් අපි නැවතත් එකෙක් නැත්නම් එකියක් එහෙම නැත්නම් මේ ඝන ඒක ඝණයක් වෙන්න හදනවා. වෙච්චි ගමන් ඒක අංශුවක්වත් ඒක ඝණයට වග වෙන්නේ අංශු ක්‍රියාත්මක කරන්නේ 100%ක්ම මේ අනාචාරව අසංවිධිතව ඒක පිළිගන්න පුළුවන් වෙන්න නිසා පිළිගන්න පුළුවන් වෙන්නේ පිළිගන්න කොට ගන්න පෙන්වන්න තමයි බුදුහාම කියන්නේ කැලේකට යන්න සෙනගත් එක්ක ඉන්න එපා හිටියත් සෙනගේක ගණදුන කරන්න එපා උඹේ පිස්සු ටික නයිමල්ල ලියලා අරපන් මේ වල්ලාසියෝ ටික දිහා බලපන් එතකොට සමාජයට බලපෑම් වෙන්නේ නැති වෙන තමයි අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යකාරගත වෙන්න. يعني ඒ නිසා අපි එකිනෙකාට බලපෑම් කරන්නෙත් නෑ අපි අපේ තියෙන නයිමල්ල දිහා බලනවා නැත්නම් ලබ්බේ දොවිලි දිහා බලන එක තමයි ඔය පේන්න පටන් ගන්න. ඥානන්ද සාංශේ ලියනවා ඉඳපු ගමන් ඕන් ඉඳපු ගමන් සක්මනේදී මට මාව හම්බ වෙනවා කියන. නැත්නම් හම්බ වෙන්නෙත් නෑ ඔය දෙන්නා. උචිතව ඇඳවල දෙක බුදියන්නේ. කලාතුරකින් හම්බ වෙනවා ඒකට කියනවා සෙල්ෆ් අවයානසක් කියලා. ඒක සිද්ධ වෙනවා සක්මනේදී. ඉතින් ඒකට මහා පුදුම හිතෙනවා මේක. ಜಾති දෙකකින් ආපු දෙන්නෙක් එකතු වුණා වගේ නයි මල් ඇතුලේ ඉන්න එක. එනිසා ඒක දකින්න ඒක දැස්සලා යන්න කියන එකක් කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම මූලික කමඨහනයි. පරියංකේට වාඩි වූ ගමන් කයට හිතගෙන මම දැන් මෙතන ලෙස සිතූ විට පිම්බීම හැකිලිම දැනේ. පිම්බීම උදරය උස්වීමක් සහ ඇදීමක් ලෙස දැනෙන අතර හැකිලිම උදරය පහත් සහ සැහැල්ලු ලෙස දැනේ. ඊතා කෙටි වේලාවකින්ම පිම්බීම හැකිලිම සියුම් වී දැනෙන නොදැනෙන තත්වයටපත් වේ. මේ වන විට කය සැහැල්ලු අතර කයට හිත යොමා බැලුව විට පමණක් කය කය ආසනයේ ගැටෙන තැන්ද අත්ලේ පිහිටීම්ද දැනේ. මේ වන විට ශබ්ද වේදනා මද වශයෙන් දැනුණද ඒවායින් බාධා නැත. මීට මාස කිහිපයකට පෙර මේ අවස්ථාවේදී නිදිමත ගතියක් සමග චිත්ත රූපද පෙනුනි. දැන් නිදිමත හෝ චිත්ත රූප පෙනෙන්නේ නැත. මේ වන විට නොයෙකුත් අතීත මතක අනාගත සැලසුම් සහ කිසිම තේරුමක් නැති මතකයේ නොරැඳෙන සිතිවිලි ගලා එයි. අතරින් පතර පිම්බීම හැකිලිම නැවත ප්‍රකට වේ. මේ ලෙස විනාඩි 40ක් 45ක් ගත වූ පසු කයේ වේදනා ඇතිව හෝ නැතිව එපා වීම මක් මෙන් ඇති වී ඇස්සැරීමට සිටේ. තවත් විනාඩි කිහිපයක් දැස පියාගෙන සිට පරයන්කය හමාර කරමි. සිතට සැහැල්ලුවක් දැනේ. පෙරදී වරහන් තුල මාස කිහිපයකට පෙර පිම්බීම හැකිලිම ගොරෝසු ලෙස දැනුන් බව සිතමි. ඒ දිනවල තිබූ කය පොපියන පොපියා යන අධික ප්‍රීතියද දැන් නැත. වරදක් ඇතොත් නිවැරදි කර භාවනාව තවදුරටත් කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඔය මුල් මුල් වෙලාවේදී ඒ වගේ තියෙද්දි කරගෙන යෑම කීයක තමයි උතන් තියෙන භාවනා ලෝකේ වීරත්වය කියන්නේ. නමුත් ඒ කතාව ඉවර වෙන්නේ ඒ චක්‍රෙම නැවත නැවත කරගෙන. ඒකට අත්‍තරම සීලාරයක් නැහැ. නමුත් වැඩේ ඉවර නැහැ. ඒ නිසා එක සැරයක් පින්නුවාට පස්සේ උගෝ දෙනෙක් පස්සට යනවා බය වෙලා පයට යන්න තු ඉදිරියට ගියොත් වැඩේ ඉවර නැහැ. ඒකම නැවත නැවත වෙන්න පටන් ගන්නවා. වෙන්න වෙන්න වෙන්න වෙන්න සිත්යේ එන්න එන්න තුනී වෙලා තමන්ගේ පාලනයකට කරගන්න පුළුවන් වගේ වගේ එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේක වුණයි කියලා කියන්නේ පෙරපින තියනවා. ක්‍රමේ හරි. නමුත් අද්දකීම් අධිකම තියෙනවා. ඒ නිසා දිගට කරන්න කියන තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මගේ ඔබ්ජෙක්ට් එක බ්‍රීදිං මුලින්ම බොඩි එකට සිත යොමාගෙන සිටිමි. ටික වේලාවකින් හුස්ම රැල්ල දැනුනේය. එය ඇති වී නැති වී යයි. එක දිගට නොදැනිනි. ආයේ ටික වේලාවක් හුස්ම රැල්ල ටික වේලාවකින් හුස්ම රැල්ල නාසයේ පිරී ඇති බව දැනිනි. එයද නැතිවිය. ටික වේලාවක් ආලෝකික වේලාවකින් ආලෝකයකින් මුහුණ වැසී ගිය බව පෙනිනි. එය දෙස බලා සිටමින් සිටින විට කළු පාට පාටිකල්ස් එක එක ආකාරයට හැඩ ගැසී ඇති වී නැති වී යන ආකාරය බලන් සිටිමි. ඒ අතර හිඩස අවකාශය දැකගත හැකි විය. ඒවා දෙස ගොඩ වේලාවක් බලා සිටිමි. අවසානයේ සුදු පාට තිරයක් වගේ පෙනිනි. ඊට පසු කකුල් දෙක කකුල් අත් හොඳ රිදෙන බව දැනිනි. ඒ සමගම මාගේ භාවනාව අවසන් විය. 8:09 සහ 10:10:45 කොන්ද රිදුනි කන්සන්ට්‍රේට් කිරීමට අමාරු විය. ඔය කියන්නේ මේ ඉස්සල කොටසේ මුල් ටිකේ හොඳට විස්තර වෙනවා. මේ බලහනිනෝ ඉඳපුවාන් ආනපාන පේනවා ආය නැති වෙලා යනවා. එහෙම නැත්නම් එක එක දේවල් වරින් වර වරින් වර නිකම් මඩ වගුරකින් මේ පිටින් බබුළු දාන්නා වගේ එනවා යනවා. ඉතින් ඒකෙදී අපි මේ මූලධර්මයක් හොයන්න ගියාට ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් වීම සහ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම කියන එක බොහොම ප්‍රසිද්ධිය සිද්ධ වෙන එකක්. නමුත් භෞතික විද්‍යාඥයෙකුට ඒක හිතා ගන්න බෑ. එයා කියන්නේ ද්‍රව්‍ය ද්‍රව්‍යමයි අද්‍රව්‍ය අද්‍රව්‍යමයි මේ දෙක අතර ගනුදෙනුවක් වෙන්නේ නැහැ කියලා. නමුත් බලහන් ඉන්නකොට පේනවා අනන්තවත් දේවල් ඔහි අහසින් බලාකුළු වෙනවා වගේ එනවා. තියෙන වලාකුළු එහෙම දිය වෙලා යනවා. මොහොතේ ඉඳවපු ගමන් රැළ නගිනවා. ආය රැළ මොහොතේම දිය වෙලා යනවා. ඉතින් මේ සංසිද්ධිය හේතු කාරණා අපි දෙන්න උත්සාහ කරාට ඒක හේතු අපේ හේතු කාරණා දීමක් අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ බලන හිටියොත් වේදනත් කොහෙන්දෝ නැතිව එනවා කොහෙන්දෝ නැතුව යනවා. මේකට දාන ලේබලුත් කොහෙන්දෝ නැතු වෙනවා කොහෙන්දෝ නැතු වෙනවා. ඉතින් අර රූපේ සංසිද්ධියමයි හැබැයි අර නාමයට යනකොට හරි විචිත්‍රයි. ඒක දිහා බලහින්ට අර රූපෙන් ගත්ත ගැම්ම රූපයෙන් ගත්ත රූප භාවනාවෙන් ගත්ත පෞරුෂත්වෙම තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඔහොම එක වෙලා එක එක දවසක කවදාකවත් මුළු චිත්‍රෙම පෙන්වන්නේ නැහැ. අපි කරන කරන වාරයක් පාසා වෙන්නට වැඩිය නూరు නපුරුදු භූමිය වලට යමින් වර්ධනයක් මේකේ සිද්ධ වෙනවා. ලෑස්තිලා ගිය කනට ඉතින් අර අවසානයේ වැඩේ යන වෙලාවේදී කර ඇරලා gedර එනවා වෙනකොට තව චිත්තක්ෂණයක් ඉඳලා එන්න මේක අනුග්‍රහ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මූලධර්ම දන්න කෙනාට ලාභයක් තියෙනවා. නැති කෙනත් දිගට භාවනා කරන්න කරන්න ඉස්සරහට තමයි යන්නේ. ඔව් කීයක් තියෙනවද? එක ප්‍රශ්නයයි භාවනාවට අදාළව අනිත් ප්‍රශ්න තුනයි. අපි භාවනා ප්‍රශ්න ඉවර කරලා අපි යනවා දක්වම් කරන්න. අනිත් එක ගන්නවා ඊගාව දවසේ. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව පුරුදු කරමි. සක්මන් භාවනාව. තෙරුවන් නමද මම මෙතන සිටිමි අනුවෙන් වර්තමාන මොහොතෙහි සිහිය පිහිටුවමින් විනාඩි 5ක් පමණ නොසිතා සක්මනෙහි යෙදෙමි. අනතුරුව වම් පාදයේ පෙරටුව තබා වම දකුණ වශයෙන් සක්මනෙහි යෙදෙමි. උදෑසන භාවනාවේ යෙදෙන විට සිසිල් සුලඟින් මුළු ගත ප්‍රබෝධමත් වෙයි. පොළවේ සිසිල් සිසිල දෙපා වලට තදින් දැනේ. මුළු ගතම හිරිගන්වයි. සක්මනේදී මුළු ශරීරයේම බර දෙපා වලට තෙරපෙන බව දනිමි. වම් පාදය බර ගතියෙන් පොළවේහි ගැටෙන විට දකුණු පාදය සැහැල්ලුවෙන් ඉදිරියට එයි. ආරම්භයේදී වම දකුණ වශයෙන් වචනෙන් ප්‍රකාශ කරමින්ද පසුව සිතින් පමණක් මෙනෙහි කරමින්ද ඊට පසුව වචනෙන් මෙනෙහි නොකොට નિરાයාසයෙන් පාතබමින් ඇවිදිමි. සිත පිට යන්නේ කලාතුරකිනි. එසේ සිත පිට ගිය සැනකින් ඒ දැනේ. මූල කර්මස්ථානයේට සිහිය වහා පැමිණේ. වරින් වර දෙපා නිවැරදිදයි පිරික්සු වෙමි. පාවසවන විට ඇඟිලිවලටද පා තබන විට විලුඹටද බරගතිය වැඩි වශයෙන් දැනේ. විලුඹට බර එන විට ඇඟිලි එසවේ. ඇඟිලි හා සම්බන්ධ නහර හොඳින් නිලිප් වී ඇඟිලි බිම තබද්දී පොළොවට තෙරපෙන විට නහර නොපෙනී යයි. සක්මනේදී මුළු පාදයේම පොළොව සිප ගනී. වරින් වර ශරීරයේ විවිධ ස්ථානවල රිදීම් කැසීම් වේදනා දැනේ. සීතල උණුසුම දැනේ. තද ගතිය මොලොක් ගතිය කම්පන චංචල හටගනී. දකුණු පාදයේ කෙන්ඩා ගිනිගත් ආකාරයකින් තද උෂ්ණත්වයක් ඇතිවේ. තේජෝ ධාතුවේ බලපෑමක් බව සිතිමි. තවත් වරක ශරීරයේ පැත්තකට ඇලවී යයි. වායෝ ධාතුවේ බලපෑමක් ලෙස හඟිමි. වරින් වර සුළු සුළු බාධා ආවත් සතියෙන් යුතුව මූල කර්මස්ථානයේ සිත පිහිටුවමින් සතුටින් සක්මනෙහි යෙදෙමි. ආනාපාන සති භාවනාව. මෙහිදී තෙරුවන් නැමද මම මෙතන යනුවෙන් වර්තමාන මොහොතෙහි සිත පිහිටුවමින් ආශ්වාදේ ආශ්වාසේදී ඇතුල් වෙනවා කියාද ප්‍රශ්වාසයේදී පිට වෙනවා කියාද භාවනාවේ යෙදිමි. සුළු වේලාවක් කිසිම භාවනාවකින් තොරව හිස් බැල්මෙන් බලා හිඳිමි. සිත එක්තැන් වූ විට පහසුවෙන් හුස්ම වෙත සිහිය යොමු වේ. හුස්ම රැලි කීපයකට පසු දීර්ඝ ආශ්වාසයක් සහ දීර්ඝ ප්‍රශ්වාසයක් ඇතිවේ. ආශ්වාසයේදී සිත වා සීත වා රැල්ල උඩු තොලෙහි ගැටි නාසිකාග්‍රයෙන් ඇතුල් වෙයි. ආශ්වාසයේ කෙළවර වන විටම ප්‍රශ්වාසය හටගෙන නාසිකාග්‍රයෙන් පිටවි උඩු තොලෙහි දැවිටි තුනී වී තුනී වී යයි. ආශ්වාසයේ දිගයි සිසිල්ය. ප්‍රශ්වාසයේ උණුසුම්ය කෙටිය. උදරයට වඩා ලය පිම්බේ හැකිලේ. ආශ්වාසය ආශ්වාස වායුවෙන් ලය පිම්බී යන අතර ප්‍රශ්වාසයේ ලය හැකිලේ. පරයන්ක භාවනාව පරයන්කෙහි භාවනාව අසීරුය. කොඳු ඇටපේලියේ සහ උකුල් ඇටවල වේදනාව තදින් දැනේ. දියවැඩියාව වකුගඩු ඉදීමේ රෝගයෙන් පෙළෙන නිසා දෝ දෙපා ඉදීමේ ඇති හේයින් ඉඳගෙන භාවනා කිරීමට අපහසුය. එබැවින් එක් තැනක සිටගෙන දෙනෙත් වසා ආනාපානය මෙනෙහි කරමි. සතිය පිහිටුවා ගත හැකිය. නිදිමත බොහෝ දුරට අඩු වී යයි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට අවට අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවිතේ පතමි. මේකේ සක්මන ගැන කතා කරනකොට ඒක තැනක ලියලා තියෙනවා සක්මන් නිකන් අනායාසයෙන් වගේ යනවායි කියලා. ඒ පරියන්කේ නෝර සමහර වෙලාවට හිත ඇතුළට එන වෙලාවක් තියෙනවා. අන්න එහෙම ආපුවාම මේ ශරීරාංග ගැන තියලා තියෙන ওই විස්තර නැතුව තද බව, තද ගතිය, තද ස්වභාවය පැගිරෙන ගතිය ආදී වශයෙන් භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ බලන්න ගත්තොත් ඔච්චර දිගට ලියන්න දෙයක් නෑ ඕකේ. මේකේ තියෙන්නේ ශරීරාංග වලට සම්බන්ධ කරලා තියෙනවා කට බඩ නාසය දිව කය පපුව තුල් අතුල් අතුල් පතුල් වගු gadu සේරම දාගෙන ඒ කියන්නේ ශරීර පුදුම ආතාවකින් ලියලා තියෙනවා. හැබැයි ඒක ඉතින් පටන් ගන්නකොට ඒක හැටි තමයි. නමුත් කොයි වෙලාවකරි භාවනා යන්න පටන් ගන්න හරිනකොට ධක්මන යනවා ඉබේ. ඉඳගෙන ඉවත් එතකොට බලන්න මේ ගති ලක්ෂණ පහළ වෙන හැටි මේ ශරීරාංග නැතුව භාවනා ඊගා මට්ටමට යනවා. ඒවට කියනම් භාව ලක්ෂණ බලනවා. ස්වභාව ලක්ෂණ බලනවා, ගති බලනවා. නැත්තම් ධාතු වශයෙන් බලනවා කියන්නේ. මේ ශරීරයට දාගත්ත ගමන් ඉමෝෂනල් යනවා. ඊට පස්සේ ඉතින් দাঁඩි දාන්නයි, ලෙඩයි, අනම්මනම් වැඩ ගොඩක්. මේ ස්වභාව ගත්තොත් මේ ගස්කොලන් වල තියෙනවා. වටෙත් තියෙනවා. ඒ වෙච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් මේ කෙනා ශරීර ආසාව වැඩි කියන එක කියනමයිත් ඒක තරහ වේද මන් දන්නේ නැහැ. ඒක නිසා යබේ යන්න පුළුවන් ගතිය පේනවා. ඉස්සරහට යන්න බුණ ඒ නිසා බලන්න ශරීරාංග වලට දාන්න නැතුව මත වෙන භාව ස්වභාව ලකුණු බලලා ලියන්නේ එතකොට භාෂාව පරමාර්ථ පැත්තට නැඹෙනවා භාෂාව මේ මේ සම්මුතියෙන් පොඩක් ගලවලා දාන්න පුළුවන් එතකොට කතාව ෂෝට් ඇන්ඩ් ස්වීට් හරිම එසෙන්ස් එක එන්නේ භාවනා ජීවන බාධාවකුත් නැතිලා යනවා ඒ තන්නේ වේදනකමෙන් පුරුදු වුණාට පස්සේ. ඉතින් අපි පැය එකමාරයි කයි 40ක් කරන් තියෙනවා. අපිට තව විනාඩි 50ක විතර කාලයක් තියෙනවා. බ්‍රේක් එකටයි මේ පරියන්කේ පරියන්කේ අපි එකතු වෙන ඊට පස්සේ තුනමාර. ආගලඟට කාලෙට යන තියෙන්නේ. හතරට. ඔය පරියන්කේ අපි ඉවරසින හතරට ඒ නිසා අපි ගිහිල්ලා විවේකයක් සහ සක්මන් භාවනාවකට පෙළඹෙනවා. එතකොට අද නැත කර ප්‍රශ්න අපි අනිත් දවසේ ආරම්භයට තියාගනිමු. එතකොට ඒ පමාවෙච්ච කල්ලාණ වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා. මොකද හුඟක් වෙලා ඉඳගෙන ඉන්නකොට අමාරුයි ගතකරන්න. අයිසා ඒකත් ඊට ඒකට කරන ගෞරවයක් විදිහට අනිදාසෙ පටන් ගමු මේ ප්‍රශ්න වලින්. හොඳයි එහෙනම් සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. මේ මගින් අපේ පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවිදේ නිමාව සටහන් කරනවා.